නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සීල සමාධි ප්‍රඥා ගුණයන්ගෙන් අග්‍රස්ථානයටපත් වුණා වූ ඒ නිසාම මහා කරුණාවෙන් යුක්ත වුණා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ප්‍රිය යුතු පාරමී ධර්මයන් තමන් වහන්සේගේ సంతානේ ඊ타මත්ම ඉහළ මට්ටමකට ඊ타මත්ම උතුම් මට්ටමට දියුණු කළා. ඒ දියුණු කිරීම සඳහා සංසාරයේ විශාල කාල පරිච්ඡේදයක් ලබා ගත්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේට සද්ධාව කියන ධර්මය ටිකෙන් ටික මෝරවලා දියුණු කරලා වඩවලා උපරිමයට අරගත්ත. වීර්ය ධර්මය උපරිමයට දියුණු කරගත්ත. සමාධි ගුණය, සති ගුණය, ප්‍රඥා ගුණය උපරිමයට දියුණු කරගත්තා වූ පරිපූර්ණම సంతානයක් ඇති ධර්ම අවබෝධය ඊ타මත්ම විසිතුරුව ඉහළින්ම පිහිටා තිබෙන්නා වූ අරමුණු කිරීම මාත්‍රයෙන් අරමුණේ තිබෙන්නා වූ ළඟදුර වශයෙන් තිබෙන සෑම අරමුණක්ම පිරිසිදුව අවබෝධ කොට ගන්නා වූ අවබෝධ වී යන්නා වූ ප්‍රඥාවක් ඇති බුදුරජාණන් වහන්සේට ශීඝ්‍ර වූ ප්‍රඥා ගුණයක් ඇති, ජවන ප්‍රඥා ගුණයක් ඇති, අඩු නැතුව අවබෝධ වී යන්නා වූ ධර්මයන් අඩු නැතුව අවබෝධ වී යන්නා වූ විශාල පිරිසිදු වූ ප්‍රඥා ප්‍රභාවයක් ඇත්තා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සියලුම ධර්මයන්ගේ තිබෙන ලක්ෂණ ගුණය අවබෝධ කොටගත්ත සියලුම ධර්මයන්ගේ තිබෙන්නා වූ ආසන්න කාරණා වටහාගත්ත සියලුම ධර්මයන් ලෝකයාට උඩින් මතුවී වැටහෙන ආකාරයේ තේරුම් ගත්ත සෑම ධර්මයකම තිබෙන්නා වූ ක්‍රියාකාරී කෘත්‍ය ගුණේ වටහාගත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු වූ නිකලස් වූ ශාන්ත වූ මහා චිත්තයට අරමුණු වුණා වූ වැටහි ගියා වූ ප්‍රත්‍යක්ෂව මතු වුණා වූ ශ්‍රී සද්ධර්ම රත්ණයට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ নমස්කාරය වේවා ඒ සුමිහිරි ධර්මයේ දේශනා මාර්ගයෙන් අනි සත්‍යයන්ට වටහා දීම් වශයෙන් යෙදූ මහන්සියෙන් බිහි වුණා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුලින් බිහි වුණා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් මතුවී ආවා වූ ශ්‍රාවක මහා සංඝ රත්නයේත මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ নমස්කාරය වේවා බුද්ධ රත්නේ ධම්ම රත්නේ සංඝ රත්නේ ගුණ අනන්තයි මේ විනාඩියක පමණ කාලයක බුදු ගුණ සිහිපත් කිරීමෙන්, දහම් ගුණ සිහිපත් කිරීමෙන්, සංඝ ගුණ සිහිපත් කිරීමෙන් ජනිතවන්නා වූ තුනුරුවන් ආරම්මණයක අරමුණු කරන කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ අලෝභ අදෝ සාමෝහ කුසල මූලයන් මිශ්‍ර වුණා වූ ඒ කුසල චේතනාවන්ගේ ආනුභාව බලයෙන්ද තුනුරුවන් සතු ගුණානුභාව බලයෙන්ද මේ පින්වත් හැම දිනාම මේ මොහොත දක්වාම වැඩුවා වූ සීල සමාධි ප්‍රඥා ගුණයන්ගේ ආනුභාව බලයෙන්ද හැම දිනාටමත් අද මේ වෙලාවට කියලා දෙන්න අපි අපේක්ෂා කරන්නා වූ ධර්ම කරුණු ටික හොඳින් වැටහෙවා හොඳින් තේරුම් ගන්න ශක්තිය ලැබේවා අවශ්‍ය කරන්නා වූ ශ්‍රද්ධා ගුණේ පිහිටාවා අවශ්‍ය කරන මානසික ධර්ම වීරිය ගුණේ පිහිටාවා සමාධි ගුණේ වැඩේවා ප්‍රඥා ගුණේ වැඩේවා සෑම දිනාටම මේ කියන්නා වූ ඊ타මත්ම සූක්ෂම වූ සියුම් වූ අතිශය ගැඹිර වූ ධර්ම කරුණු ටික හොඳින් වටහාගෙන හොඳින් තේරුම් අරගෙන මේ කියන්නා වූ ධර්ම කරුණු වලට නොඇලී මේ කියන ධර්ම කරුණු වලට නොබැඳී ඒවත් සැහැල්ලුවෙන් හිතට අරමුණු කිරීම වශයෙන් තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒවට නොඇලී නොබැඳී සංකත ධර්ම සියල්ල අතහැර පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව මේ තුලින් අවබෝධ කරගන්නට මාර්ග උපායක් වේවා කියලා අපි මෛත්‍රියෙන් පළමු කොටම ප්‍රාර්ථනා කරනවා හැම කෙනාම ධර්මය අහන්නේ ධර්මයේ හිතන්නේ ධර්මයේ මෙනෙහි කරන්නේ විමුක්තියක් හිතේ නිදහසක් අපේක්ෂා කරගෙන හිතේ මිදී යෑමක් අපේක්ෂා කරගෙන ඒක මේ අහන වේලාවට ක්‍රියාත්මක වෙලා තිබුණේ නැතත් හිතේ පිටිපස්සෙන් ඒක මුලින්ගත් අදහසක් හැටියට තියෙනවා මේ බණ අහන්නේ මෙන්න මේ වැඩේ සිද්ධ වෙන්නයි. මේ ධර්ම සාකච්ඡාව කෙරෙන්නේ මෙන්න මෙතනට හිතපත් කර ගැනීමටයි. නිවනටපත් වීමටයි. මේ සිත් රාමුවෙන්, චෛතසික රාමුවෙන්, රූප පරිසරයෙන් මේ හිත මුදවාගෙන අයින් කරලා දාන්නටයි කියන අරමුණ අපේක්ෂාව හැම එක්කෙනාගේම සිත් තුළ තියෙනවා. අපි හැම එක්කෙනාම මේ බලාපොරොත්තුව මේ ප්‍රාර්ථනාව වාචනයෙන් කියා හෝ නොකියා වචනෙන් කියලා හරි නොකිය හරි වචනේ නොකියා හිතින් හිතාගෙන හරි මේක තමයි අපේ අපේක්ෂාව. අපි ඉතින් තියන්ට කරන උත්සාහයක් මේ. ඒ නිසා හැම කෙනාම මේ සැප කැමැති, මිදී යාම කැමැති, විමුක්තිය කැමැති. ඒ විමුක්තියට උපකාරක ධර්ම වැඩක් මේ කරන්නේ. අද මම බලාපොරොත්තු වෙනවා මේ අපේ පින්වතුන්ට ධර්ම කාණ්ඩයක් එක්තරා විදියකට තේරුම් ගැනීමට පහසු වෙන පරිද්දෙන් ඉදිරිපත් කරන්න. මේක කියපු ධර්මයක් මීට කලින් අපි යම් මාතෘකාවක් යටතේ ඉදිරිපත් කරගත් ආ වූ ධර්ම ඒ වගේ වැටහීම් ස්වභාවය ටිකක් අඩු වෙච්ච බව අපිට දැනගන්න ලැබුණා. ඒ නිසා අපි කල්පනා කරනවා මගහැරී ගියා වූ නොවැටහි ගැටවැදී තිබෙන්නා වූ ඒ ධර්ම කරුණු නැවත ඉදිරිපත් කරගත්තොත් හොඳයි කියලා. ඉතින් මේ වෙලාවේ අපි මෙන්න මේ කාරණේ හිතමු. කාරණේ තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා මේ රේවතිය කියලා බරණැස් නුවර හිටියේ එක්තරා කාන්තාවක් එයා මේ නන්දිය කියන වෙලෙන්දාගේ භාර්යාව රේවතිය මේ රේවතිය හොඳ පවුලකට විවාහ වෙලා ගියේ හොඳ සල්ලිකාරයෙකුට හොඳ සල්ලිකාරයෙක් පවුලකට යමක් කමක් තියෙන ඒ වගේම සද්ධා ගුණයක් තිබෙන තැනකට මෙයා විහාලා ගියේ. ඒ গিදර සෑම දවසකම පිම්පිරෙන තැනක්. එයා විවාහවලා ගිය ඒ গিදර. වෙලෙන්දා හැමදාම මේ සේවක සේවිකාවෝ යොදලා තමන් හම්බ කරගත්ත වස්තුව දීපල වියදම් කරලා භික්ෂුන් වහන්සේලාට දන් දෙනවා. අනාථ අසරණ අයට දන් දෙනවා. එතකොට මේ සිද්ධ කරගන්නේ මොකද්ද? අලෝභ චේතනාව අලෝභ චේතනාව හරියට වැඩි කරගන්න. අලෝභ කුසල මූලය මෙයා වැඩි කරනවා. අලෝභ කුසල මූලය ස්පර්ශ වෙච්ච අලෝභ චේතනාව සිත් වැඩි කරගන්න. ඒ අලෝභ චේතනා අලෝභ කුසල මූලයන් ඒ දාන චේතනා හදා ගැනීමට හැමදාම යා කැප වුණා පාවිච්චි කරේ Taman හම්බ කරගත්ත වස්තුව. ඒ නිසා භෞතික වශයෙන් හදාගත්ත සුදුසු ස්ථාන හතරක් ශාලාවල් හතරක් මේ හතර ආධාර කරගෙන තමයි මේ නන්දිය කියන තුමාගේ හිතේ අලෝභ චේතනා පහළ වෙන්නේ ඒ හරහාර මේ දාණය පූජා කරනවා. ඔය වාගේ හැමදාම පින් රැස් වෙන අලෝභ චේතනා වැඩෙන දිව්‍ය ලෝක සම්පත් නිස්පාදනය වෙන සැප සම්පත් හොඳට මතුවෙන ආඩ්‍ය වෙච්ච පවුලකට මේ රේවතිය විවාහ වෙලා යන. නමුත් කොච්චර දිව්‍ය ලෝක මවන තනක් වුණත්, මනුෂ්‍ය සම්පත් මවන තනක් වුණත් ආර්යයන් වහන්සේලා කොච්චර ඉතින්ද පින්ඩපාතේ වැඩියත් මේ රේවතියට හරියට මේ මෙයාගේ හිතේ මාන්නයක් හැදුනා. මෙයා ඔය දැලි පෙරදි ගාගෙන කටයුතු කරන්නට කැමැත්තක් තිබිච්ච කෙනෙක් නෙවෙයි. මෙයා භික්ෂුන් වහන්සේලාට නිසා පසු කාලීනව බැන්නා. භික්ෂුන් වහන්සේලාට දොස් කිව්වා. භික්ෂුන් වහන්සේලා වරද නැති වැරදි භික්ෂුන් වහන්සේලාගේ නැති වැරදි ඇති කරලා කතා කළා. භික්ෂුන් වහන්සේලා කරපු දේවල් හැටියට යන් යන් දේවල් මෙයා ක්‍රියාත්මක කරවලා අනිත් අයට පෙනෙන්න සැලසුවා. එනිසා භික්ෂුන් වහන්සේලා කෙරෙහි මිනිසුන්ගේ අප්‍රසාදය හදන තාලෙටත් මෙයා වැඩ කටයුතු කළා. මේ නිසා දිව්‍ය ලෝක සම්පත් නිර්මාණය වෙන gedara මේ මිනිසයාට හැදුනේ අපාය නිර්මාණ, പ്രേත ලෝක නිර්මාණ, ඒ වගේම තිරිසන් ලෝකේ නිර්මාණ. එයාගේ ස්වාමියා අලෝභ චේතනා, කරුණා චේතනා, මෛත්‍රී චේතනා දිගින් දිගට හැමදාම වඩාගෙන යන ගමන් ඒ গিදරම එකවහලයට ඉන්නා වූ භාර්යාවගේ හිතේ වැඩ කරන්නේ අනිත් ධර්මයේ ඒ තමයි මාන්න මූලික වෙච්ච මෝහෙන් කිදා බහැපු ද්වේෂ සහගත සිත්. ද්වේෂ මූල සිත්. ඒ ද්වේෂ මූල සිත් වලට අරමුණු වෙන්නේ සුළුපටු අය නෙවෙයි. සුළුපටු සාමාන්‍යයෙන් බල්ලෙක් බලලෙක් වගේ කෙනෙක් නෙවෙයි. කුරුල්ලෙක් කුරුමිනියෙක් වගේ සතෙක් නෙවෙයි. මෙයාගේ ද්වේෂයට අරමුණු වෙන්නේ මෙයාගේ දේශයට ගොදුරු වෙන්නේ මෙයාගේ දේශයට යටත් වෙන්නේ අරමුණු වෙන්නේ ගොදුරු වෙන්නේ සීලයක් වඩන සමාධියක් වඩන ප්‍රඥාවක් වඩන උපසම්පදා සීලී තිබෙන ඒ වාගේම අවිහිංසාවාදීව කටයුතු කරන ඒ වගේම ලෝභය දුරු කරන, ද්වේෂය දුරු කරන, මෝහය දුරු කරන ඒ නිසා පිළිවෙත් මගේ යෙදෙන්නා වූ උත්සාහවන්ත වන්නා වූ බුදුරජාණන් වහන්සේගේ ආර්ය සීල දරන්නා වූ මේ වික්ෂුන් වහන්සේලා තමයි මෙයාගේ මේ ද්වේෂයට අරමුණු වෙන අහු වෙන අය. මිනිස්සෙක් අතින් රබර් එකකට ගැහුවාම ඒ රබර් එක වැදිලා ගිහිල්ලා ආපහු වෙනවා අතට රිදෙන්නේ. ඒ වගේම පිදුරු ගොඩකට ගැහුවාම අතින් පිදුරු කොටත් එක්තරා විදිහකට නිකම් බම්පෙලා යටට ගිහිල්ලා එනවා නමුත් අතට ඒ තරම් රිදුමක් නැහැ. ඒ වගේම මැටි කුඩකට අතින් ගැහුවාම අත මැටි කුඩේ ඇනී යනවා හැබැයි ඒ තරම් රිදුමක් නැහැ. ඔය වගේ අපේ අතෙන් යම්කිසි විදියකින් මහා කළු ගලකට ගැහුවොත් එහෙම ඔය මඩ ගොඩේ අත රිංගුවා වගේ නිකන් නවතින්නේ නැහැ. පිදුරු ගොඩට ගැහුවා වගේ එහෙම නැත්නම් ඔය රබර් එකකට ගැහුවා වගේ අත නිකන් අතුරට එබිලා ආයේ ඉන්නේ නැහැ. කළු ගලකට ගැහුවොත් එහෙම එයාගේ අත කළු ගල එහෙම තියෙනවා. නමුත් අත තුවාල වෙනවා, අත කැඩෙනවා, අතටම හානියක් වෙනවා. මේ රේවතියගේ හිතට උනේත් ඔන්න ඔය කලුගලේ හිස ගහ ගන්නට ගිය අතක් ගහපු කෙනාට සිද්ධ වෙච්ච දේ. එතකොට මේ අවිහිංසාවාදී භික්ෂූන්ට දොස් කියනවා, චෝදනා කරනවා, ඒ වාගේම ඇනුම් පද කියනවා මෙයාගේ ස්වභාවය ඒකයි. එක gedara දෙන්නෙකුට සිද්ධ වෙන කාරණා දෙකක්. ඒ තමයි එක්කෙනෙකුගේ හිතේ අලෝභ චේතනා වැඩෙනවා අනිත් එක්කෙනාගේ හිතේ ද්වේෂ චේතනා වැඩෙනවා. ද්වේෂ මූලික සිත් වැඩෙනවා. එක්කෙනෙකුට දිව්‍ය ලෝක නිර්මාණය වෙනවා අනිත් එක්කෙනාට අපාය නිර්මාණය වෙනවා. දිව්‍ය ලෝක නිර්මාණය වෙන කෙනා එයා දන්නේ නැහැ ඒ වෙලාවට Tamanට හිමි වෙන තැන. නමුත් එයාට සතුටක් තියෙනවා ඉන්න තැන. ඒ වගේම අපාය නිර්මාණය වෙන කෙනාටත් ඒක ඒ වෙලාවට තේරෙන්නේ නැහැ. නමුත් එයා එතන ජය ගැනීම සඳහා උත්සාහයක් දරනවා. දැන් මේ ධර්මතා දෙක ඔය එක gedara එක තැනක එක පරිසරයේ තමයි ඔක සිද්ධ වෙන්නේ. දැන් <clears throat> මේ මේකේ තේරුම් ගන්න ඕන වෙන්නේ අවසානයේදී මොකද වුනේ මේ රේවතිය ජීවමානවම අපායට ඇදගෙන යනවා. මේ සත් යම්කිසි සත්වයක් අපායට යනකොට තිබෙනව ක්‍රම දෙකකට යනවා. සමහර අය මැරිලා ගිහිල්ලා අපායේ උපදිනවා. මැරිලා ගිහිල්ලා අපායේ උපදින ක්‍රම තිබෙනවා. හැබැයි සමහර අය මැරිලා නෙවෙයි කෙලින්ම ජී සජීවීව අපායට යනවා. දැන් චුතිය සිද්ධ වෙලා චුතිය සිද්ධ වෙලා ප්‍රතිසන්දිය හට ගැනීම දෙවිධයටම සිද්ධ වෙනවා. සමහරු සජීවීව අපායට යනවා, සමහරු මැරිලා ගිහිල්ලා අපායට යනවා. සමහරු සජීවී අපායට ගිහිල්ලා එතන ප්‍රතිසන්දිය නැවත ගන්නවා. ඔන්න ওই විදිහට මේ යන ක්‍රම දෙකක් තියෙනවා. එතකොට බලන්න ඇයි මේ පසු කාලීනව මේ රේවතිය ජීවත් වෙන ගමන්ම යක්ෂයන්ගේ මෙහෙවීම මත ගිහිල්ලා මේ අපායට වැටුනේ ඇයි? එයාව අපායට දැම්මේ gedara වැඩ කරපු අයද? නැහැ. එයාගේ ස්වාමියාද? නැහැ. පාරියන කෙනෙක්ද? නැහැ. එයාගෙන් බැනුම් අහපු භික්ෂුන් වහන්සේලා මෙයා තල්ලු කරාද? නැහැ. එහෙනම් එයාව අපායට අරගෙන ගිය අපායේ ගැට ගහපු අපායට අහු කරලා දීපු කෙනාව ධර්මයේ තිබුණේ කොහෙවත් නෙවෙයි ඒ රේවතියගේ හිත ඇතුලේ. එතකොට තේරෙනවා මේ द्वේෂය නිසා මෙයා ගිය තැන. හැබැයි द्वේෂ මූල තියෙන සිත් දෙකයි. එකක් පටිග සම්පයුත්ත දෝමනස සහගත පටිග සම්පයුත්ත අසංකාරික සිත අනිත් එක දෝමනස සහගත පටිග සම්පයුත්ත සසංකාරික සිත මේ සිත් දෙකේ බලයෙන් තමයි කෙනෙක් අපායේ උපදින්නේ හැබැයි තවත් අපි ඔකට මේ තේරුම් ගනිමු මේ තවත් කාරණයක් දැන් හොඳට තේරුම් ගන්න මෙයා නිස්පාදනය කළේ ඇතිකලේ ද්වේෂ සහගත සිතුවිලි වර්ග දෙකකට. උන ද්වේෂය නිසා තමයි මෙයා අපායේ ඉපදුනේ. අනිත් එක තමයි අපි අහලා තිබෙනවා <clears throat> කෙනෙක් പ്രേත ලෝකයේ ඉපදෙනවා නම් ඒ പ്രേත ලෝකයේ ඉපදින්නේ ලෝභය මුල් කරගෙන කියලා. ලෝභය නිසා ආසාව නිසා ළඟම කිට්ටු තැන പ്രേත ලෝකය. പ്രേත ලෝකයට ගියාම ගොඩාක් ওই පිපාසයෙන් බඩගින්නෙන් ලෝභ කිරීම වශයෙන් එයා දුක් විඳිනවා. ලෝභය තමයි ලෝභය තමයි പ്രേත ලෝකයට අදින්නේ ඒ වගේම ද්වේෂය තමයි අපායට අදින්නේ. මෝහය නිසා තිරිසන් ලෝකයට යනවා කියලා කතාව තියෙනවා. අනිත් ඒ වගේමුත් එහෙම යනවා. දැන් ඔය නයි පොළොංගු වෙලා උපදින්නත් මේ ද්වේෂය ගොඩාක් බලපාන. දැන් මේ විදිහට තමයි මේ වැඩි සිද්ධ වෙන්නේ. එතකොට මේ අපි තේරුම් ගන්න ඕනේ තව කාරණයක්. ඒ තමයි ලෝභය තිබෙන සිත් තියෙනවා 8ක්. ඒ ලෝභයේ තියෙන සිත් 8 එක ගානටම නෙවෙයි. ඒකේ අනිත් ධර්මවල තිබෙන්නා වූ මිශ්‍රණය අඩු වීම නිසා වැඩි වීම නිසා ලෝභයේ තිබෙන බලයත් යම් යම් ආකාරයකට අඩු වැඩි වෙන්න පුළුවන්. සමහර ලෝභ කිරීම තිබෙනවා සතුටක් නැහැ. උපේක්ෂා සහගතයි. සමහර ඒවා තියෙනවා සතුටින් ලෝභ කරනවා. සමහර ඒවා තිබෙනවා මේ සසංකාරික ගතිය සමහරු සමහර ඒවා අසංකාරික. ඔය විදිහට ලෝභයේ තිබෙනවා ප්‍රභේද. කොහොම හරි මේ ලෝභ සිත් වැඩ කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ 8යි. ද්වේෂසිත තියෙන්නේ දෙකයි. මෝහසිත තියෙන්නේ දෙකයි. මේ මණ්ඩලය මේ සමූහය එක්කාසු කරලා තමයි අපාය නිර්මාණය කරන 12 දෙනා බල මණ්ඩලය. එහෙම නැත්නම් අපායවල් හදන තිරිසන් ලෝකයේ උප්පත්තිය හදන പ്രേත ලෝකයේ උප්පත්තිය හදන මහා නපුරු සිත් පීලි සිත් පීලිය. එහෙම නැත්නම් සිත් 12. ඕක තමයි තියෙන්නේ. දැන් ඕක ඔය විදිහට තේරුම් ගන්න ගමන් අපි හිතා ගන්න ඕනේ මෙන්න මේ කාරණේ. රේවතිය බැනවැදුනේ ද්වේෂ සහගත සිතින්. හැබැයි ඒ ද්වේෂ සහගත සිතින් බැනවැදුනට එයාව අපායට බාර ගන්නකොට බාරගන්නේ ද්වේෂ සහගත හිතින් නෙවෙයි. දැන් මිනිස්සෙක් යම්කිසි වස්තුවකට ලෝභ කරනවා. ඒ ලෝභ කිරීම නිසා මේ එයා අපි හිතමු പ്രേත ලෝකේ උපදිනවා. හැබැයි ලෝභ කිරීම එකක් ඒ ලෝභ කරපු කෙනා අපායට යනකොට යන්නේ ලෝභ හිතින් නෙවෙයි. එයා එතෙන්ට අපාය උපදිනකොට උපදින්නේ වෙන හිතකින්. ඒකට කියනවා සම්ති අකුසල විපාක සම්තිරණ හිතක්. ඒක මේ ඒ හිත අහේතුකයි. උපේක්ෂා සහගතයි ඒකේ ಗುಣ විශේෂය උපේක්ෂා සහගත සම්තිරණ හිතක් අහේතුකයි මේ හිතින් තමයි අපායේ උපදින්නේ එතකොට මේ අපායට ගැට ගහන්නට මෙතනින් එහෙම නැත්නම් manuss ලෝකයෙන් අරගෙන ගිහිල්ලා අපායට පట్టල කරන්නට අපායට බාර දෙන්න. ක්‍රියාත්මක වෙන හිත තමයි ඔය අහේතුක අකුසල විපාක සන්තීර්ණ හිත. මේ සන්තීර්ණ හිත ඇතිවෙන්න ඒක ඇති වෙන්නේ නිකම් අකුසල විපාක සන්තීර්ණ හිතක් නිකම්ම හැදෙන්නේ නැහැ. ඒ අකුසල විපාක සම්තිරණයකින් මේ අපායට පැවරෙන්න කෙනා අපායට බාර වෙන්න අපායේ එයා රෙජිස්ටර් වෙන්න අපාය ස්ථාපනය වෙන්න මුලින් හැදෙන්න ඕනේ මේ සම්තිරණ හිත හදන බලවේග හැදෙන්න සංකීර්ණ හිත නිස්පාදනය කරන්නට හැකියාව තියෙන බල ශක්තිය හැදෙන්න ඕන. බලවේගී හැදෙන්න ඕන. ආන්න ඒ බලවේග හදන මණ්ඩලයේ තමයි අකුසල් සිත් 12 කියලා කියන්නේ. අකුසල් සිත් 12 ලෝභ සාගත සිත්ය අටෙමුත් පුළුවන් අර අහේතුක අකුසල විපාක ඒ සම්තිරණ හිතක් හදන්න. ද්වේෂ සහගත සිද්දයකටත් පුළුවන් අහේතුක අකුසල විපාක අහේතුක සම්තිරණ සිත් හදන්න. ඒ වගේම මෝහයේ තියෙනවා ඒ සම්තිරණ හිත හදන්න පුළුවන් එකක්. මෙන්න මේ කියන්නා වූ හිතවල ওই විදිහට තිබෙනවා අකුසල විපාක සම්තිරණ හදන ගතියක්. දැන් රේවතිය අර ගෙදරට වෙලා භික්ෂුන් වහන්සේලාට බැන බැන හිටියා. දුස් කිය කියා ඔය හිටියා. එයා මොකද කළේ? ඒ දොස් කියන ගමන් එයාට තේරෙන්නේ නැහැ. එයාට වැටහෙන්නේ නැහැ. එයාගේ හිත සම්පූර්ණ ඇත්ත తත්වයේ වහන මෝහයේ උපරිමයට ගිහිල්ලා මෝහයෙන් සම්පූර්ණ සිල් හඳුනන්නේ නැති ගතියක්, ಗುಣ හඳුනන්නේ නැති ගතියක්, කර්මයේ හිතාගන්න බැරි ගතියක්, ඵලයේ හිතාගන්න බැරි ගතිය ඔක්කොම ওই විදිහට හදලා තියෙන්නේ. ඒ නිසා මෝහයෙන් සම්පූර්ණ තට්ටු ගැහිලා වැහිලා. ඒ නිසා මෙයාට තේරෙන්නේ මෙයා ජයග්‍රාහී විදිහට මාන්න මූලිකව කරේ මොකද්ද? අර භික්ෂුන් වහන්සේලාටයි අසරණ මිනිස්සුන්ටයි බැන වැදිච්ච එක. මෙයා නොදනුවත්ව වුණාට මේ ස්වභාව ධර්මයට අනුකූලව මේ සිතේ හැදෙනවා අර ද්වේෂ සහගත සිත්. ද්වේෂ සහගත එක සිතක්කේ කියලා කියන්නේ අකුසල විපාක සම්තිර්ණ ප්‍රතිසන්දියක් හැදුවා කියන එක. ඊළඟට ද්වේෂ සහගත සිත් 10ක් හැදුවා කියලා කියන්නේ ඒකේ තියෙනවා අකුසල් සිත් 10ක් හදනකොට ඒකේ තිබෙනවා අහේතුක අකුසල විපාක අකුසල විපාක සම්තිරණ සිත් දහවතාවක් ඇතිවෙන්න බලය. එයා අකුසල චිත්ත වීති කෝටියක් හදනවා කියලා කියන්නේ ද්වේෂසහගත සිත් කෝටියක් හදනවායි කියලා කියන්නේ ඒ ද්වේෂසහගත සිත් පේලියෙම තිබෙනවා කෝටියක් සිත් ඒ කෝටියක් සිත් වලින් එයා හදලා තියෙනවා අහේතුක අකුසල විපාක සම්තිර්ණ කෝටියක් එතකොට ඒ කෝටියක් සිත් වලින් සම්තිර්ණ අහේතුක සිත් කෝටියක් හැදෙනවා. අපි හැම එක්කෙනාගේම හිතවල යම්කිසි දේශසහගත හිතක් බලවත්ව ක්‍රියාත්මක වෙනකොට ඔන්න ඔය අහේතුක අකුසල විපාක අකුසල විපාක අර වගේ ප්‍රතිසන්දි ජනනය කරන්නා වූ ශක්ති හැදෙනවා. සම්තිරණ සිත්වලට අවකාශ හැදෙනවා. ඒ නිසා මෙන්න මේ වැඩේ තමයි ඔය මේ වැඩේ තමයි අර රේවතිය ඔය සිද්ධ කළේ. ඉතින් මේ මේ නිසා මෙයාව අපායට බාර දුන්නේ අපායට බාරගත්තේ අර අකුසල විපාක අහේතුක අකුසල විපාක සම්තිරණ හිතකින්. දැන් ලෝභයමුත් එහෙමයි. දැන් මෙන්න මේක තමයි මම මුලින්ම මතක් කරේ. එතකොට අපායේ උපදිනවා නම් ඔය මේ දේවදත් තෙරුන් වහන්සේ අපායට ගියා. අපායේ උපදිනකොට ඒ යන්නේ අහේතුක අකුසල විපාක සම්තිර්ණ හිත හරහා. ඊළඟට චින්චමාන විකාව ගියා ඒත් ඒ විදිහට මේ මේක වෙන්න සාමාන්‍ය එදිනෙදා කරන ලෝභ කටයුතු නිසා සොරකම් කිරීම නිසා ලෝභ කිරීම නිසා දේශ කිරීම නිසා මෝහයේ උපරිමේ නිසා මේන්න මේ කියන්නා වූ සිත් වලට අවකාශය හදලා දෙනවා දැන් ඕක ওই විදිහට තේරුම් ගන්න ඔය එක කාරණයක් ඔය කියන්නේ. තව වචනයක් තියෙනවා. ඒ තමයි දැන් බලන්න මේ අපි මොකක් හරි දෙයක් බඳින්න පාවිච්චි කරන දේවල් තියෙනවා. ඒ තමයි බඳින්න පාවිච්චි කරන දේ තමයි ලණුව කියලා කියන්නේ. නූලක් පාවිච්චි කරනවා ලණුවක් පාවිච්චි කරනවා කඹයක් පාවිච්චි කරනවා නයිලොන් නූල් පාවිච්චි කරනවා තංගුස් පාවිච්චි කරනවා රෙදි පොටවල් රෙදි ඉරපු කෑලිත් පාවිච්චි කරනවා ඔය හැම එකම පුළුවන් ගැටයක් ගන්නට. ඔය හැම එකම ගැටයක් ගන්න පුළුවන්. මේ නූලකින් ගැටයක් ගැව්වොත් හොඳට හයි වෙනවා. ලණුවකින් ගැටයක් ගැව්වොත් හයි කරන්න පුළුවන්. තංගුස් වලින් ගැටේ ගහන්න පුළුවන් හැබැයි හයි වීම තදවීම හොරයි. ඒකට තද වෙන්න ක්‍රමයක් තියෙනවා. ඒකට ගහන්න ඕන. තංගුස් නූලකින් ගැටයක් ගැහුවොත් එහෙම බොහෝ දුරට ලිහෙන්න බලනවා. ඒක නිසා ගැට ගොඩාක් දාලා දාලා අර මුල් ගැටේ වහන්න ඕනේ. ලණුවකින් එහෙම නැහැ. රෙදිපටියකින් උත් ඒව නැහැ. හොඳට ගහපු ගාම තද වෙනවා. ඉතින් මේ මේ තමයි ගැටේ ස්වභාවය. අපි මොකක් හරි දෙයක් තියලා බැලලා වට කරලා ඊට පස්සේ ගැටයක් ගන්නවා. ගැටයක් ගහින්නේ ඉහලා අයින් වෙන්න බැරි වෙන්න. ඒක ලිහින් යන්නේ අන්න එහෙම එකක් තියෙනවා. මේ යම්කිසි සත්වයෙක් මෙහින් අයින් වෙලා ගිහිල්ලා මෙහින් අයින් වෙලා ගිහිල්ලා එයා මරණයෙන් කෙලවර වෙන්න නොදී මරණයෙන් අයින් වෙන්න නොදී ඊළඟට තවත් තැනක විශේෂයෙන්ම කියන්නේ තවත් තැනක නරකාදියක ඒ වගේම പ്രേත ලෝකය මේ වගේ තැනක ගිහිල්ලා එතෙන්ට ගැට ගස්සලා දානවා. එතෙන්ට තල්ලු කරගෙන ගිහිල්ලා එතනින් එයාට ආයින් කෙන්ට බැරි වෙන්න ගැටයක් ගහලා දානවා. ඒකට කියනවා ප්‍රතිසන්දි ගැටේ කියලා. ප්‍රතිසන්දි කියලා කියන්නේ නැවත ගැටයක් සංදියක් කළා. අන්න ඒ වගේ මේ ප්‍රතිසන්දි ගැටයක් දාන්න පුළුවන් විදිහේ ගැට ස්වභාවයක් තියෙනවා ගැට. ඒ කියන්නේ ප්‍රතිසන්දි ගැටයක් ගහන්න ප්‍රතිසන්දි ගැටයක් වැටෙන්න නිකන් මේ මොකක් හරි දෙයක් අ උරුප්පලා තියා තියෙනවා. මේ මෙහෙම එකක් තියෙනවා මිනිස්සු කැලේ ගියාම මේ ගහනවල මදු. මද්දක් කියලා කියන්නේ ඒක එම කිව්වට ගැටයක්. යම්කිසි තැනක පටලැවෙන්න ගැටේ වැටෙන්න ගැටයක්. ඕක දාන විදිය හැටියට මද්ද කියලා කියනවා. ඉතින් මේ මද්දක් දාලා තිබුණායින් පස්සේ ඔකට අහු වෙනවා. ගැටයකට වැටෙනවා. ලියා ගන්න බෑ. ඒක ඇත්තට බැඳිලා තියෙන්නේ. ඒ වගේ මේ සත්වයන්ගේ හිත්වල ඔය වගේ මදු ගැට සෙට් කරන වැඩක් තියෙනවා. ඔය යම්කිසි කෙනෙක් ලෝභසිතක් පහළ කරනවා කියලා කියන්නේ එයා ගැටයක් වැටිච්ච මේ ගැටයක් ගැහෙන්න යන මේ ගැටයක් සෙට් කරා කියන එක. ඒක තද වෙන්නේ ප්‍රතිසන්දියේදී. ඒ වගේම ද්වේෂසිතක් පහළ කරා කියලා කියන්නේ ගැටයක් හදනවා. ඒක තද වෙන්නේ ප්‍රතිසන්දියේදී. ඒ නිසා මේ ප්‍රතිසන්දිය කියන එක සත්වයාට ආයෙ එතනින් මේ මරණයෙන් චුතියෙන් ඒක අයින් වෙන්න නොදී නවතින්න නොදී චුතිය ඉවර වෙනකොටම එහා පැත්තට ටක් ගාලා ගැටයක් ගහලා දාන ගතියක් තියෙනවා. ඔය ගැට ගහන ගතිය හැම සත්වයකගේම රහත් නොවිච්ච ආර්ය தත්වයටපත් නොවිච්ච සෑම සත්වයකගේම තිබෙනවා මේ ගැට හදන ගතිය. ඒ නිසා මේ ගැට ගහන මේ ගැට හදන්න පුළුවන් ගතිය තියෙන මේ යම්කිසි විශේෂිත ගැට ධර්ම ටිකක් තියෙනවා. ඒ ගැට ධර්ම හඳුන්වනවා මේ ගැට ගහන ප්‍රතිසන්දියෙන් සත්වයාව පුට්ටු කරන ප්‍රතිසන්දියෙන් සත්වයාව ගැටගස්සන චුතිය ප්‍රතිසන්දියේදී ගලපලා දෙන මෙන්න මේ සම්ධිකරණ බැඳලා දාන ශක්තිය තියෙන බැඳලා දාන බැඳ ගැනීමේ බැඳ ගැට ගැහිීමේ ಗುಣ විශේෂය එහෙම නැත්නම් ගති විශේෂයේ තිබෙන්නා වූ මේ ධර්ම කොටසක් තියෙනවා බුදුරජාණන් වහන්සේ ਸਰුවච්චතා ඥාණයෙන් ඔය ධර්ම මෙනෙහි කරගෙන යනකොට උන්වහන්සේ මේ සෑම ධර්මයකම ලක්ෂණ දකිනවා. බුදුරජාණන් වහන්සේ සෑම ධර්මයකම තිබෙන ක්‍රියාකාරී කෘත්‍ය ස්වභාවය දකිනවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රඥා ප්‍රභාවයෙන් ප්‍රඥා ආලෝකයෙන් ප්‍රඥා බලයෙන් මේ කියනා වූ ධර්මවල ලක්ෂණය කෘත්‍ය රසය ආසන්න කාරණය ಗುಣ විශේෂ බලාගෙන යනකොට බලාගෙන බලාගෙන බලාගෙන යනකොට උන්වහන්සේට පේනවා දැනෙනවා අවබෝධ වෙනවා ගැට සෙට් කරන තැන් තියෙනවා ගැට වැටෙන තැන් තියෙනවා ගැට සෙට් කරනවා කියලා කියන්නේ ඒ ගැට හදන සිතුවිලි පහළ වෙනවා. ගැට වැටෙනවා කියලා කියන්නේ ප්‍රතිසන්දියෙන් ඒ අර ඉස්සෙල්ලා හදපු ඒ ගැට ටික ප්‍රතිසන්දියෙන් තද වෙලා යනවා. ගැට ගැහි යනවා. ගැටේ අහු වෙලා යනවා. මෙන්න මේ ගතිය හැම ධර්මයක බලනට බුදුරජාන් වහන්සේ දකිනවා මේ වැඩේට මූලික වෙච්ච මේ ගැට ගහන ස්වභාවයේ මූලික වෙච්ච මූලික ලක්ෂණය ගුණේ තිබෙන ගැට හදන ධර්මතා තුනක් බුදුරජාණන් වහන්සේ දකිනවා තේරුම් ගන්නවා උන්වහන්සේට අවබෝධ වෙනවා. ඒ ගැට හදන ගැට ධර්ම තමයි එකක් තමයි ලෝභය. ලෝභය කියන්නේ ගැට හදන ධර්මයක්. අනිත් එක තමයි ද්වේෂය. ද්වේෂය කියන්නේ ගැට හදන ධර්මයක්. අනිත් එක තමයි දෘෂ්ටිය කියන්නේ. දෘෂ්ටිය කියන්නේ ගැට හදන ධර්මයක්. එතකොට ලෝභය ගැට මූලික ධර්මයක්. ද්වේෂය ගැට ගසන ගැට හදන මූලික ධර්මයක්. දෘෂ්ටිය කියලා කියන්නේ ගැට හදන ගැට ගසන මූලික ධර්මයක්. මේ ධර්මතා තුන උන්වහන්සේ හඳුනා ගන්නවා ගැට හදන ගැට ගහන සංධි කරන චුතිය ප්‍රතිසන්ධිය ගලපලා දෙන බැඳී බැඳලා දාන්නට බැඳීමේ ගුණය තිබෙන්නා වූ ගතිය තිබෙන ධර්ම හැටියට. ඔන්න එතකොට ගැට ධර්ම තිබෙනවා ධර්ම තුනක්. ඊළඟට අපි මේ මේ ගැටවල මේ ගැට ධර්මවල තිබෙන ලක්ෂණයත් අපි පොඩ්ඩක් තේරුම් ගනිමු. මේ කිව්වේ මොකද්ද? මේ ගැට ධර්ම එතකොට මේ ලෝභයයි ද්වේෂයයි දෘෂ්ටියයි. ලෝභයේ තිබෙනවා එක්තරා ලක්ෂණයක් ඒ තමයි මේ ඒ ලෝභයට අයිති ලෝභයටම හිමි ලෝභී පමණක්ම තියෙන එක්තරා ගතියක් තියෙනවා. ඒ තමයි යම්කිසි අරමුණක් ඉස්සරහට තියෙනවා නම් ඒකේ හිමීට ගිහිල්ලා අහුවෙන අල්ලන ගතිය, ඇලෙන ගතිය, ඒකේ හේතු වෙන ගතිය, ඒක ග්‍රහණය කරගන්න ගතිය තමයි අරමුණ අල්ලගන්න ගතිය තමයි ওই ලෝභයේ තිබෙන ලක්ෂණය. ওই ලෝභය කියන එකේ තිබෙන ඒකට ආවේනික ගුණය ලක්ෂණය. එතකොට මේ ඔය ඔය ලෝභය කොතන හිටියත් ක්‍රිය කොතන මතු වුණත් මොන අරමුණක් ළඟ මතු වුණත් කරන්නේ මොකද්ද ඒ අරමුණට ඇලී යෑම ඒ අරමුණට ඇලී යෑම ඒ අරමුණට බැඳී යෑම ඒ අරමුණට නිකන් ලාටු වී යෑම. හේතුව එහෙම වෙන්නේ එයාට තිබෙන ලක්ෂණය ඒකයි. එයාට තිබෙන ලක්ෂණය ඒ ඇලී යන ලක්ෂණයයි ඉතින් කරන්න තියෙන වැඩෙත් ඇලී යෑම තමයි. දැන් මේ ලෝභයේ තිබෙන්නේ ඇලී යෑමේ ලක්ෂණයයි. ඒක කරන්නේ ඇලී යන ගතියයි. අපිට ඕක වැටහෙන්නේ මෙහෙමයි. අපිට ඔය ඇලී යෑමේ ලක්ෂණය කියලා ඔක තේරෙන්නේ නැහැ. ඇලී යෑමේ කෘත්‍ය සිදුවෙනවා කියලා තේරෙන්නේ නැහැ. ඔය ලෝභය අපිට වැටහෙන විදියක් තියෙනවා. අපිට වැටහෙන්නේ මොකක් කොහොමද? යම් කිසි දෙයක් අතහරින්නේ නැහැ. අතහරින්නේ නැහැ කියලා තමයි තේරෙන්නේ. අපිට තේරෙන්නේ නැහැ ඇලී යන ගතිය නෙවෙයි තේරෙන්නේ. ඒකේ බැඳී යන ගතිය නෙවෙයි තේරෙන්නේ. අතාරින්නේ නැහැ කියන එකයි තේරෙන්නේ. අතාරින්න දැන් අපි හිතමු මෙහෙම. ළමයෙකුට අපි දෙනව මොන හරි භාණ්ඩයක්. ඒ ළමයාකට ආසයි. අපි හිතමු මොකක් හරි ලස්සන භාණ්ඩයක් දෙනවා මාලයක් කියලා කියමු. ඒ මාළු දුන්නන් පස්සේ ළමයා අල්ල ගන්නවා. ළමයාට ඒක ලස්සනයි. ළමයාට හොඳයි. ළමයා එයා ඒකේ වටිනාකමක් තේරුම් ගත්තේ නැතුව නාට ඒකට එයාට එයා ප්‍රියයි. දැන් ප්‍රිය නිසා එයා ඒක අල්ලගෙන ඉන්නවා තදින්. එයා තදින් අල්ලගෙන ඉන්නවා. ඉතින් එයා එයාගේ ආසාව එයා කැමති ඒකට. අපිට තේරෙන්නේ එයාගේ ආසාව. හේතුව හිත අපිට පේන්නේ එයා ආසාවෙන් බැඳිලා ඉන්නවා. අපිට තේරෙන්නේ එයා අතහරින්න නැති ගතියයි. මෙයා අල්ලන්ට යනකොට අපි අදිනකොට එයා අතහරින්නේ ඔන්න අපිට අතහරින්න නැතුව අතහරින්න නැති ගතිය කියලා කියන්නේ ළමයා මාළය අතහරින්නේ නැහැ. ඒ අතහරින්න නැති ගතිය අපිට තේරෙන්නේ. එයා අතහරින්නේ නැත්තේ ඇලීම බැඳීම ඇතුළතේ ක්‍රියාත්මක වෙන නිසා. එහෙනම් ඇයි ඒක අතාරින්නේ නැත්තේ? ලෝභයට ළඟම හිතවතෙක් ඉන්නවා. ඒ ලෝභයට අතහරින්න දෙන්නේ නැති ළඟම නෑයෙක් ඉන්නවා. ළඟම හිතවතෙක්. ඒ තමයි ඒ ළමයාට ඒක අල්ලගෙන ඉන්න හරි ආසයි සන්තෝෂයක් තියෙනවා. එයාට ඒක අතපත ගහේ ඉඳ හරි වින්දනයක් තිබෙනවා. එහෙනම් මොකද්ද? ලෝභයට ළඟම කෙනා වේදනාව. ඔන්න එකක්. දැන් අරමුණක් අරමුණක් ඇති වුණාන් පස්සේ ඒ අරමුණේ තිබෙන්නා වූ ගැටෙන ස්වභාවය අරමුණේ තිබෙන ගැටෙන ස්වභාවය ඒකට කියනවා මේ දේශයේ තිබෙන පටිගයේ තිබෙන ලක්ෂණය කියලා. දේශයේ තිබෙන්නේ නිකන් රළු ගතියක්. දේශයේ තිබෙන්නේ සැඩපරුස ගතියක්. අනිත් එක තමයි ඒක කරන්නේ ගිහිල්ලා ගැටෙන එකයි. අරමුණේ ගැටෙන එකයි. අරමුණේ ගැටෙන එක අපිට තේරෙන්නේ නිකන් ඒක ද්‍රෝහි බවක්. එහෙම එකක් තමයි අපිට තේරෙන්නේ. අනිත් එක තමයි ඒ द्वේෂයට කිට්ටුවෙන් වැඩ කරන්නේ ගැටීමට ආසන්න වූ අරමුණු කාරණයයි. දැන් ඔන්න ඒ ද්වේෂය වැඩ කරන විදිය. දැන් මේ අපි මේ කතා කරන්නේ ධර්මතා තුනක් පිළිබඳව. එකක් තමයි ලෝභය, අනිත් එක තමයි ద్వේෂය, අනිත් එක තමයි දෘෂ්ටිය. මේ ලෝභයයි, ద్వේෂයයි, දෘෂ්ටියයි කියන ධර්මතාවෙන් අනිත් එක දෘෂ්ටියට වෙන මෙහෙම එකක්. මේ දෘෂ්ටියට පලින් කියන්නේ දිට්ඨිය කියලා ඒකේ ඒකටත් තිබෙනවා ආවේනික හිමි වෙච්ච මහා 아무තු ලක්ෂණයක් තිබෙනවා ගතියක් තිබෙනවා ඒ අරම ඒක තමයි මේ දෘෂ්ටිය කරන්නේ අරමුණක් ඇති වුණාන් පස්සේ ඒක වරද්දලා තමයි ගන්නෙ වරද්දලා ගැනීම ගතිය තමයි දෘෂ්ටිය. ඒ කියන්නේ තියෙන විදිහට නෙවෙයි. ඒක ටිකක් වෙන විදිහකට හිතා ගන්නවා. හිතාගෙන එහෙම ගන්න ගතිය තමයි විපරීත කරලා ගන්න ගතිය තමයි ඒක තියෙන්නේ. ඒ ලක්ෂණේ තියෙනින්ද හැම වෙලාවෙම දෘෂ්ටිය කරන්නේ මොකද්ද? අරමුණක් ඇති වුණාන් පස්සේ තියෙන විදිහට නෙවෙයි අතහරින්නේ නැහැ. අරමුණ අතහරින්නේ නැහැ. අත අරමුණ අතහරින්නේ නැතුව ඒ දෘෂ්ටිය කරන්නේ තියෙන විදිහට නැතුව වෙනස් විදිහකට ගන්නවා. ඒක කරනවා. අනිත් එක තමයි මිත්‍යාවෙන් වැසගත් බව තමයි අපිට ඒක වැටහෙන විදිය. ඇයි මේ දෘෂ්ටියට එහෙම කරන්නට හැකියාව තියෙන්නේ? ඇයි මේ දෘෂ්ටියට එහෙම ක්‍රියාත්මක වෙන්න මොකක්ද එම් වෙන්නේ? මොකද්ද ආසන්න කාරණේ? ඒ තමයි ඇත්ත ධර්ම නොදැකීම. ආර්ය ධර්ම නොදැකීම. ආර්ය ධර්ම දන්නේ නැතිකම. දැන් ওই ගම් පළාත්වල ඉන්න මිනිස්සු මේ එයාගේ විස්තරය දන්නේ නැති තාක්කල් අනිත් අය එයා මොකක් හරි දෙයක් මවාගෙන ඉන්නේ. සමහර වෙලාවට මිනිස්සු මේ රස්සාවල් කරන්නේ නැතුව ඔය කියනවා මේ කියනවා මම මොකක් හරි කම්පැනියක එක්සිකියුටිව් මැනේජර් කියලා. එක්සිකියුටිව් මැනේජර් කියන එහෙම නැත්නම් අනිත් මිනිස්සු විශ්වාස කරන එක. ඊළඟට සමහරලාට කියනවා මම ඈත ඉස්කෝලේක ප්‍රින්සිපල් මේ දවස්වල නිව ආණ්ඩුවට ඇවිල්ලා කියලා. ඔහොම මිනිස්සු කියනවා ඒව අහලා මිනිස්සු විශ්වාස කරනවා. ඉතින් ඒ ඒ ඒ මිනිහ මිනිස්සයා කැමති ඒ වගේ දෙයක් රඟපාන්න. හැබැයි යම්කිසි මිනිස්සුත් ඒ කියන දේ පිළිගන්නේ ඇත්ත දකින්නේ නැත්තා. යම්කිසි දවසක ඇත්ත දැනගත්ත මිනිස්සු එයා ඒ වෙලාවට අයින් කරනවා. ඒ දක්වාම ඇත්ත අහුවෙන්නේ නැති තාක්ම අර බොරුවේ තමයි ඉන්නේ. දෘෂ්ටිය කරන්නේ තන්න ඒ වගේ වැඩක්. දෘෂ්ටිය කරන්නේ ඇත්ත අහුවෙන්නේ නැති නිසා ඇත්ත ළඟ නැති නිසා තියෙන දේ වරද්දලා ගන්න. ඔය දෘෂ්ටි ස්වභාවය. ඒ නිසා මේ ගතිවලින් යුක්ත වෙච්ච ධර්මතා තුනක් තිබෙනවා. ලෝභ ධර්මය, ද්වේෂ ධර්මය, දෘෂ්ටි ධර්මය කියලා. මේ ධර්මතා තුන තමයි මේ ගැට හදන ධර්ම. හැබැයි ඔය ගැට හදන ධර්ම කියලා ඔය තිබුණාට ඔය ධර්ම ටික වැඩ කරන්නේ ලෝභයයි ditthiyයි දෙක වැඩ කරන්නේ ලෝභ මූලික සිත් අටේ විතරයි. ලෝභ මූලික සිත් අටේ වැඩ කරන්නේ ලෝභයයි ditthiyයි. සමහර ඒවා මේ ලෝමූලිකයි අනිත් ඒවා මේ දිට්ඨියෙන් යුක්තයි. ඒ දෙකම මිශ්‍ර වෙනවා. අනිත් එක තමයි සමහර ඒවා දිට්ඨි සම්පයුක්තයි සමහර ඒවා දිට්ඨි විපයුක්තයි. ද්වේෂය කියන එක වැඩ කරන්නේ ද්වේෂ මූල සිද්ධිය විතරයි. එතකොට තිබෙනවා සිත් 10ක්. ඔය සිත් 10 තමයි ඔය ටික වැඩ කරන්නේ. එතකොට ගැට ගහන ධර්ම ගැට ධර්ම හදන්නේ ඔන්න ඔය කියනා වූ ධර්ම 10 ඇතුලේ. ඒ කියන්නේ මහ ඔව බලවත් හිඳයි. ඔය ගැට නිකන් සාමාන්‍ය නිකන් ලිහිලා යන ගැට නෙවෙයි මහ බලවත් ගැට. හැබැයි මතක තියාගන්න ඕනේ මේ ගහපු ගැටේ තද වෙන්නේ අර වෙන තැනක. හැබැයි ඒ වෙලාවට තියෙන්නේ මොකද්ද? අහේතුක අසංඛාරික අසේ අහේතුක උපේක්ඛාසාගත සම්තිරණ සිත්. ඒවා අහේතුකයි. හැබැයි ඒ අහේතුක හිත ඇතුලේ ලෝභයක් නැහැ. ඒ වගේම ද්වේෂයක් නැහැ. ලෝභ ද්වේෂ ආදී දේවල් නැති අහේතුකව පවතිනා වූ සමහර වෙලාවට ප්‍රකීර්ණක ධර්ම පමණක් වැඩ කරන ස්වභාවයක් තිබෙනවා ආන්න ඒ ධර්ම ටික විතරයි ඒකේ තියෙන්නේ ඒක නිසා මේ මේ හේතු ධර්ම එතන වැඩ කරන්නේ නැහැ හැබැයි ඒ සම්තිරණ හිතින් අර ප්‍රතිසන්දි ගැටේ වැටෙන්න හොඳටම ගැටේ පටලවලා දුන්නේ මොකෙන්ද? ගැටේ අල්ලලා දුන්නේ මොකෙන්ද? ලෝභයෙන්, ද්වේෂයෙන්, දික්තියෙන්. ඒක නිසා මේ ධර්මතා තුන හඳුනා ගන්නවා ගැට ධර්ම හේවත් ග්‍රන්ථ ධර්ම කියලා. ගන්ථා ධම්ම අපි මේක ඉස්සෙල්ලා කතා කරා. ගන්ථා ධම්ම කියලා. දැන් ගැට හැදෙන ග්‍රන්ථ ධර්ම තුනක් තියෙනවා. ලෝභ, ද්වේෂ, ditthi. ඊළඟට තිබෙනවා අපි ඕක කොහොමම පොඩ්ඩක් පැත්තකින් තියාගෙන අපි මේ මොනවා ගැනද මේ කතා කරන්නේ කියලා හිතන්න ඕන. අපි මොනවා ගැනද මේ කතා කරන්නේ? අපි කතා කරන්නේ හේතු ඵල ධර්ම රාමුවේ සිටි තියෙනා වූ සිත් 89ක් පිළිබඳව චෛතසික ධර්ම 52ක් පිළිබඳව රූප ධර්ම 28ක් පිළිබඳව සහ මේ හේතු ඵල ධර්ම රාමුවෙන් අයින් වෙච්ච එක ධර්මයක් පිළිබඳ. ඒ තමයි නිර්වාණ ධාතුව, නිර්වාණ ධර්මය. මේ ධර්ම ටික ඔක්කොම මේ ගොඩවල් හතරේ තිබෙන ධර්ම සමූහය ඇවිල්ලා එක විදියකට ඔක්කොම ගත්තම මණ්ඩලයක් ගත්තාන් පස්සේ 170ක් විතර ඔය ධර්ම 170 70ට අයිති ලක්ෂණක් තියෙනවා 170ක්. ඒ ඒ ධර්ම 170 පුදුම විදිහේ එකට එකක් වෙනස්. එකට එකක් වෙනස්. හිත වශයෙන් ගත්තාන් පස්සේ හැම හිතකින්ම අරමුණු කරන්නේ එකක් නෙවෙයි. ඒ අරමුණු කරන ඒ හිතවලටත් තිබෙන අරමුණු වෙන ඒ වගේ දැනගන්න විශේෂිත දේවල්. ඒක නිසා හිත ටිකක් වෙනස් වෙනවා 89ක් වෙනවා. ඊළඟට චෛතසික ධර්මවලත් තිබෙනවා අමුතුම වෙනස් වෙනස් ගති. ඔක්කොම එකම ලක්ෂණේ නෙවෙයි. රූපවලත් තිබෙනවා වෙනම ලක්ෂණ. ආපෝ එකේ පටවි නැහැ, පටවි එකේ තේජු නැහැ. අමුතුම විදිහේ විවිධ ලක්ෂණ, විවිධ ಗುಣ විශේෂ, විවිධ ශක්ති විශේෂ, විවිධ ක්‍රියා විශේෂ පවතින මේ වෙන වෙන වෙනම ධර්ම රාශියක් තමයි ඔය ඔය කිව්වේ. චෛතසික ධර්ම 52යි චිත්ත ධර්ම 89යි ඊළඟට රූප ධර්ම 28යි නිර්වාණ ධාතුව. දැන් මේ මේ ධර්ම ගොඩෙන් තමයි ඔන්න ඔය මේ කියපු මේ ඔය ලෝභ ධර්මය, ද්වේෂ ධර්මය, ditthi ධර්මය අල්ලගත්තේ. ඔය 170. ඒ 170 මේවා සිත් නෙවෙයි. සිත්වල වැඩ කරන අනුධර්ම. ඒවත් ගති ධර්ම. ඒ තමයි චෛතසික ධර්ම. චෛතසික ධර්ම 52ක් තියෙනවා කිව්වනේ. ඒ චෛතසික ධර්ම 52කින් මේ තුන් දෙනා අයින් වුණාම තව අපිට කීයක් ඉතුරු වෙනවද? 49ක්. 49යි චෛතසික ධර්ම ඉතුරු වෙන්නේ. සිත් ඔක්කොම ඉතුරු වෙනවා 89 රූප 28 නිර්වාණය. මේ ධර්ම රාශියෙන් මේ ධර්ම 170න්ම ගැට ගැහිීමේ හැකියාව ගැට හදන ගුණය ගැට හදන ගතිය ප්‍රතිසන්දියේදී ගැට වැටෙන්න හිමි ශක්තිය නිස්පාදනය කරන ගතිය හැටියට වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ තුන් දෙනාටයි. අනිත් කිසිම හිතකට මේක නැහැ. අනිත් කිසිම චෛතසිකයකට මේ ගැට හදන ගතිය නැහැ. වෙන වෙන ලක්ෂණ වලින් තියෙන්න පුළුවන්. මේ ගතිය නෑ. අනිත් එක තමයි නිර්වාණයට ගැට හදන ගතිය නෑ. රූපවල ගැට බැඳෙන ගතිය නෑ, ගැට හදන ගතිය නෑ. ඒක නිසා මේ තුන් දෙනාව ලෝභ ද්වේෂ දිට්ඨි මේ තුන් දෙනා විශේෂිත හැකියාවක් තිබෙන හැටියට සලකනවා. එතකොට ඔය 170 වෙන් 160 හතක්ම වෙනස් මේ ගතිය නැති ඒවා. 100 ධර්ම 177කට ගැට හැදීමේ ගති විශේෂය හැකියාව නැහැ. ඒක නිසා මේවා තේරුම් ගන්නේ මේ විදිහටයි ගන්තා ධම්මා නොගන්තා ධම්මා කියලා. ගැට හදන ධර්ම, ගැට සෙට් කරන ධර්ම සහ ගැට හැදීමේ ගතිය නැති ධර්ම කියලා. ඔන්න ඔය විදිහටයි ගන්ථා ධම්මා නෝගන්ථා ධම්මා කියන එක අපි තේරුම් ගන්නට තේරුම් ගැනීම සුදුසු. ඊළඟට අපි මේ දැන් තේරුණ තේරුම් ගන්න ඇති ගැට ගන්න ಗುಣ කියන ගති තිබෙන ධර්ම තුනයි තිබෙන්නේ අනිත් ටික ඔක්කොම ඇවිල්ලා ගැට ගහන්නට හැකියාව නැති ධර්ම. දැන් අපි බලමු මේ තව කාර්යයක්. ඒ තමයි මේ මේ ගැටයක් මේ සම්බන්ධ කිරීමක් කරනකොට යම්කිසි තැනකට බඳිනකොට හරකෙක් බැන්දත් මේ හරක බඳින්නේ කණුවකට හරි ගහකට හරි කියලා. එතකොට ලණුවට අහුවෙන්න ගහකුත් තියෙනවා ලණුවට අහුවෙන්න හරකගේ බෙල්ලක් තිබෙනවා. එතකොට මොකක් හරි අපි කිව්වොත් එහෙම සංදියක් කරනවායි කියලා මොකක් හරි දෙයක් යුගල කරනවායි කියලා ඒකට සම්බන්ධ වෙන්න දෙයක් තියෙන්න ඕනේ. යම් කිසි දෙයක් බැඳෙන කොටත් ඒ වගේ. ඉතින් මේ මේ ධර්මවල තිබෙනවා ඔය කියපු ලෝභයෙන්, ద్వේෂයෙන්, ditthියෙන්. අපි හිතමු මෙහෙම අපි සාමාන්‍ය සරල විදිහට හිතුවොත් එහෙම ලෝභය කියන්නේ අරමුණේ ඇලෙනොයි කියන එකනේ. අරමුණේ ඇලී යනවා කියන එකනේ. ද්වේෂය කියලා කියන්නේ අරමුණේ ගැටෙනවා කියන එකනේ. දෘෂ්ටිය කියලා කියන්නේ අරමුණ වරද්දලා ගන්නවා කියන එකනේ. මේ මේ තුන් දෙනාට අහුවෙන මේ තුන් දෙනාට මුණ ගැහෙන මොනවද ඔය අරමුණු මොනවද ඔය අරමුණු මේ තුන් දෙනාට ගැට ගහ ගන්නට ගැට හදන්න ගැට සෙට් කරන්නට ඉදිරිපත් වෙන මේ තුන් දෙනාට බැඳී යන ඒවා මොනවද? එහෙනම් මෙන්න මේවා. ලෝභය කියන එක ලෝභ කරන්නේ කොමකටද? ලෝභ කරනවා නම් ලෝභ කරන්න තියෙන්නේ සිත් වශයෙන් ගත්තොත් එහෙම මේ සිත් 81ට සිත් 81ට ලෝභ කරනවා. බැඳී යන ඔන්න එතකොට සිත් තමයි මේ ලෝභයට අරමුණු වෙන දේ. චෛතසික ධර්ම තිබෙනවා 49ක්. ඒවට ලෝභ කරනවා. රූප තියෙනවා 28ක්. ඒවට වෙන වෙනම ලෝභ කරනවා. එතකොට මේ ලෝභයට අරමුණු හැටියට තියෙන්නේ ওই ටිකයි. බලන්න හොඳට කල්පනා කරලා ඔය ටික නැතුව තවත් මොන හරි තියනවද ලෝභ කරන්න කියලා. මේ ලෝකේ. ඉස්සර වෙලා බලන්න මේ පේන කියන දේවල්, ඇහෙන දේවල් ඒව ඔක්කොම රූප වලට සම්බන්ධයිනේ. ඒ වගේම හොඳට කියන්න බලන ලස්සනට මේ කාව්‍ය ස්වභාවයේ තිබෙන්නා වූ මේ ගතිය තිබෙන කවි නිර්මාණය කිරීමේ කවි කීමේ ගීත කීමේ හැකියාව තියෙන කෙනෙක් ඉන්න ආහන්න ලැබෙනවා ආහන්න ලැබුණයින් පස්සේ අපි ඊට පස්සේ ඒ හැවන් පස්සේ මටත් කෙනෙක් වෙන්න ඕනේ වගේ කෙනෙක් ඔන්න ලෝභ කරනවා ඒ ලෝභ කරන්නේ මොකටද අර චිත්ත හැකියාව අල්ලගෙන සිත් වලට ආහන්න ලැබෙනවා දිව්‍ය ලෝකයේ හොඳ ලස්සනට ශබ්ද තියෙනවා කියලා එහි යන්න හදනවා ඒ රූප වලට ඇලෙනවා ඒ වගේම දැන් අපි මේ සමහර වෙලාවට හිතනවා මේ ප්‍රභූ කෙනෙක් වෙන්න ඕන කියලා. ප්‍රභූ කියන්නේ හොඳ රටපිළිගත් කෙනෙක් වෙන්න ඕන කියලා. ඒව ඇවිල්ලා අර චෛතසික ධර්ම වලට ලෝභ කිරීම. ඒ වගේ තිබෙන්නා වූ මාන්න වලට ඒ වගේ තිබෙන්නා වූ අර චෛතසික එක එක දේවල් ක්‍රියාත්මක වෙන ආකාර බල බල. ඔන්න ඔය අරමුණු ඔය සිත් 81 නැතුව චෛතසික ධර්ම 49 නැතුව රූප 28 නැතුව තවත් තියෙනවද අරමුණු හැටියට ලෝභයෙන් ගැට ගැහෙන්න, ද්වේෂයෙන් ගැට ගැහෙන්න, දෘෂ්ටියෙන් ගැට ගැහෙන්න නැහැ. ඒක නිසා මේ ලෝභයට, ද්වේෂයට, මේ දෘෂ්ටියට අහුවෙන, ගැට ගැහි යන ඒවට කියනවා ගන්ත නීය ධම්ම කියලා. ගැට වැටෙන ධර්ම. ගැට වැටි යන ධර්ම. අර ගැට ගහන ධර්ම. තුන. ඒවට ඒවට අහු වෙන ධර්ම තමයි ගන්ත නීයා ධම්ම. හැබැයි හැම එකටම ඔහොම නැහැ. හැම එකටම මේ එහෙම බැඳෙන්නේ නැහැ. ඒ නිසා තියෙනවා තව අගන්තනීය ධම්ම ගැට අහු ගැටවලට අහු වෙන්නේ නැති ධර්මයක් තියෙනවා. ඒ තමයි ලෝකෝත්තර සිත් ලෝභ කරන්න බෑ. ලෝකෝත්තර සිත් වලට තරහ ගන්න බෑ. ලෝකෝත්තර සිත් වලට මේ දෘෂ්ටි කරන්න බෑ. අහු වෙන්නේ නැහැ. ඒ නිසා ලෝභයට අහු වෙන්නේත් නැහැ. ද්වේෂයට අහු වෙන්නේත් නැහැ. දෘෂ්ටියට අහු වෙන්නේත් නැති නිසා මේ ලෝකෝත්තර මාර්ග සිත් හතරයි ඵල සිත් හතරයි ඔන්න බේරෙනවා. නිර්වාණ ධාතුවට ලෝභ කරන්නට බෑ. නිර්වාණ ධාතුවට දේශ කරන්නට බෑ. නිර්වාණ ධාතුවට තුෂ්ටි කරන්න බෑ. ඒක නිසා මේ ඒ නිර්වාණ ධාතුවයි ඊළඟට ඒවත් එක්ක යෙදෙන චෛතසික 36යි ඒ ටික යන්තම් බේරෙනවා. කෙනෙකුට අහන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි මේ නිර්වාණයටත් ලෝභ කරනවා නේද කියලා. ඔය සමහර අහන අමනෝඥ ප්‍රශ්නයක් කියලා තමයි මට හිතෙන්නේ. මේ නිර්වාණයටත් ලෝභ කරනවා නේද? නිර්වාණයට අවබෝධ කරගන්නට ඕනකමක් කියලා කියන්නේ මේ ලෝභ කිරීමක් නේද කියලා අහනවා. ඒ නිර්වාණය නෙවෙයි. නිර්වාණයයි කියාගෙන නිර්වාණයයි කියා තමන්ගේ හිතින්ම හදාගත්තා වූ මනෝමය සංකල්පනාවකට තමයි ලෝභ කරන්නේ. හැබැයි නියම නිර්වාණය නෙවෙයි. නියම නිර්වාණ ධාතුවට ලෝභ කරන්න ඒක දැනලා තියෙන්න ඉපායි. ඒක දැකපු අය ලෝභ කරන්නේ ලෝභයක් ඇති වෙනවා නම් මෙන්න මේ වගේ දෙයක් මට ලැබේවා කියලා එයා උපකල්පනය කරගන්නවා මොකක් හරි එයාට ඔය සාමාන්‍ය ප්‍රත්‍යජනෙකුට තේරෙන ඇහෙන ඔය මොකක් හරි එකක් හිතාගෙන එයා ඊට පස්සේ ඒ මනෝ ලෝකයට ඒ මනෝ තත්වයට ලෝභ කරනවා. ඒකත් ඇවිල්ලා ඔය සිත් 81ම කොට්ටාසයක්නේ. ඒකත් ඇවිල්ලා චෛතසික ওই ටිකේ 49ම කොට්ටාසයක්නේ. ඒකත් ඇවිල්ලා එයාට හිතෙන රූප ධර්ම වල කොට්ටාසයක් මිසක එයා නිවන කියලා එතකොට හිතාගෙන ඉන්නේ මේකෙම කැලලක්නේ. ඒක නිසා නිවන පිරිසිදුව මේ තුන්දරාගෙන් බේරෙනවා. ලෝභයෙන් බේරෙනවා, ද්වේෂයෙන් බේරෙනවා, ditthියෙන් බේරෙනවා. ඒක නිසා ඒවා හඳුන්වනවා කිසිසේත්ම ළඟ දුර වශයෙන් සියුම් ඕලාරික වශයෙන් කිසිසේත්ම මේ ධර්ම ටික ලෝකෝත්තර සිතට ඒකිති වැඩ වැඩ කරන චෛතසික ධර්ම සහ ඒ නිර්වාණ ධාතුව කොහොමවත්ම ලෝභයට අහු වෙන්නේ නැහැ. ගැට ගැහෙන්නේ නැහැ. ආන්න ඒක නිසා අනිත් එක මේ එකක් තමයි ඒවට මේ අහුණයි කියලා අපි හිතමු තව ක්‍රමයකට බලන්න බුණා ආය මේකට ලෝභ කරයි කියලා ආය මේ උපදින්න තැනකුත් නැහැ ගිහිල්ලා. ගැට මේ කියන්නේ ප්‍රතිසන්දිය ලබලා දෙන්නේ නැහැ ඒක නිසා ගන්තනීය ධර්ම අගන්තනීය ධර්ම කියලත් ධර්ම කොටාස දෙකක් ওই විදිහට තිබෙනවා. තව එකක් අපි හිතන්න ඕන මේකේ මෙන්න මේ විදිහට. ඒ තමයි ඔය ඇත්තට ඔය ගැට ගැහෙන ධර්ම කීයක වැඩ කරනවද හිත? 10කයි වැඩ කරන්නේ. හිත 10ක පමණයි. අනිත් හිතවල වැඩ කරන්නේ නැහැ. හැබැයි අපිට අයින් කරන්න වෙනවා මෙන්න මෙච්චරක් ලෝකෝත්තර සිත් අට අයින් කරන්නකෝ. එතකොට ඇති වුණා සිත් 81ක් ඊළඟට තවත් අයින් කරන්න සිත් දෙකක් මෝහ මුල් සිත් දෙක එතකොට ඇති වෙනවා 79 මෙන්න මේ සිත් 79 තමයි ඉත් වශයෙන් ගන්න එකපත් මයික් ඕෆ් කරගන්න. මයික් ඕෆ් කරගන්න. කාට හරි මයික් එකක් ඕන් වෙලා තියෙන ඕෆ් කරගන්න. ඊළඟට තියෙනවා මෙහෙම ඔය මේ ඔය ලෝභයයි ද්වේෂයයි දෘෂ්ටියයි කියන මේ ග්‍රන්ථ ගැට ගැහෙන ධර්ම ටික වැඩ කරන ක්‍රියාත්මක වෙන තැන් ටිකක් තිබෙනවා. ඒ තැන් ටික තමයි ඒ ස්ථාන 10 තමයි සිත් 79ක් අයින් කරයින් මේ මේ අකුසල සිත් 10 අකුසල සිත් 10 ඒ කියන්නේ ලෝභ මූලිකයි, දෝෂ මූලිකයි මේ සිත් 10 විතරයි ওই ටික වැඩ කරන්නේ. වෙන තැනක වැඩ කරන්නේ නැහැ. මේ සිත්වල මේ දැන් මේවා මහා අමුතුම අමුතුම විදිහේ වැඩ කරන මේවා මහා පුදුම විදිහේ ගැට හදන්ට ශක්තිමත් වුණාත් මේවට මේ තව ධර්මවල උපකාරයක් අවශ්‍යයි. මේ ලෝභයක් පහළ වෙන්න හිතක් අවශ්‍යයි. ද්වේෂයක් පහළ වෙන්න හිතක් අවශ්‍යයි. දෘෂ්ටියක් පහළ වෙන්න හිතක් අවශ්‍යයි. ඊට පස්සේ ලෝභයට ලෝභ කරන්නට අර ස්පර්ශයේ උපකාරී අවස්ථාවේ ස්පර්ශයේ ගිහිල්ලා අරමුණට ස්පර්ශ කරවලා ඒ යාගේ වැඩේ කරනකොට තමයි මෙයාට ලෝභ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට වේදනාවක් එන්න ඕනේ. ඒ වේදනාව හින්දා තමයි ලෝභ කරන්න පුළුවන්කම තියෙන්නේ. අනිත් චෛතසික ධර්මවල උදව්ව, උපකාරය, සපෝට් එක හොඳටම තියෙන්න ඕන ලෝභයට අරමුණකට ලෝභ කරන්න ඇලෙන්න බැඳෙන්න. එහෙම නැත්තම් බෑ. ඒක නිසා මේ ලෝභ ධර්මයට හුදෙක් තනියෙන් ඉන්න බෑ. ලෝභ ධර්මය මේ තනියෙන් වැඩ කරන්නේ නැහැ. දේශයටත් ඒ වගේ. දේශයටත් නිකන් අරමුණේ හැප්පෙන්න ඕනේ, අරමුණේ ස්පර්ශ වෙන්න ඕනේ, අරමුණේ ගැටෙන්න, අරමුණේ අමනාප වෙන්න. ඉතින් ওই වගේ තියෙනවා ස්වභාවය. ඒ නිසා ද්වේෂයටත් අනිත් චෛතසික ධර්මවල උදව්ව උපකාරය අවශ්‍යයි. ඊළඟට හිතක උදව් උපකාරය අවශ්‍යයි. දෘෂ්ටියටත් ඒ වගේ. ඒක නිසා කියනවා මෙන්න මේ කියන්නා වූ ගැට හදන ධර්මවලට ගැට හදන ධර්ම එක ක්‍රියාත්මක වන ගැට හදන ධර්මත් එක්ක වැඩ කරන එකට පහළ වෙන එකට ඉන්න ගැට හදන ධර්ම වලට උදව් කරන ධර්ම කියලා කියනවා ඒකට. ඒක පාලෙන් කියන්නේ මෙහෙමයි. ගන්ත සම්පයුක්ත ධර්ම. ගැට ධර්මයක් එක්ක එකට ක්‍රියාත්මක වෙන ධර්ම. ගැට හැබැයි ඒ අනිත් ඒ වගේ නෑ. මේ ධර්මතා මේ තුන විතරයි මේ අර සිත් 10 විතරයි වැඩ කරන්නේ. එතකොට මේ ගන්ත සම්පයුක්ත ධර්ම කියලා කිව්වම ලෝභ මූල සිත් 8යි ඒකේ චෛතසික ටික තමයි වැඩ කරන්නේ. ද්වේෂ මූල සිත් දෙකයි ඒක තිබෙන්නා වූ චෛතක සිත් ටික තමයි වැඩ කරන්නේ. ඒ නිසා ඒ ටික තමයි ගන්ත සම්පයුත්තා කියලා කියන්නේ. අනිත් ටික තමයි ඒ ඔය මේ ග්‍රන්ථ ධර්ම එහෙම නැත්නම් ගැට ගහන ධර්මත් එක කිසිම ඇයි හොඳයියක් නැති. කිසිම ළඟපාත ගනුදෙනුවක් නැති. මේ තුන් දෙනාගෙන් සම්පූර්ණ මිදී ගියා වූ ගති තිබෙන මේ නිකන් ඈතින් ඉන්න ධර්ම තිබෙනවා. ඒවාට කියනවා ගන්ත විප්පයුත්ත කියලා. මේ මේ තුන් දෙනාට චිට්ටු වෙන්න බෑ. එහේ. යන්න බෑ. මේවට එහේ පහළ වෙන්න බෑ. ඒව හැකියාවක් නැහැ. ඒ වගේ ධර්ම තිබෙනවා. ඒ තමයි ලෝභ, ද්වේෂ මූල සිත් 10 අයින් වුණයින් පස්සේ තවත් තියෙනවනේ සිත් 79ක්. ওই හිත් 79ම ලෝභයට ඇතුල් වෙන්න බෑ. ඒක ලෞකික හෝ වේවා ලෝකෝත්තර වේවා. අනිත් හිත් 79ටම ලෝභයට අයින් වෙන්න බෑ, කිට්ටු වෙන්න බෑ. ඊළඟට ද්වේෂයට කිට්ටු වෙන්න බෑ. මෝහයට කිට්ටු වෙන්න බෑ. මේ කියන්නේ දෘෂ්ටියට කිට්ටු වෙන්න බෑ. ඒක නිසා මේ තුන් දෙනාට එහෙ ගිහිල්ලා එක එක ගැට රට කපටකම් කරන්න බැරි හින්දා ඔය සිත් 79 ඒ වගේ තිබෙන චෛතසික ධර්මයි අනිත් එක මේ මේවට රූපයකට රිංග ගන්නත් බෑ. ඉතින් නිර්වාණය තියා ගන්නත් බෑ. ඒක නිසා අනිත් ධර්ම ටික සම්පූර්ණයෙන්ම ගැටත් එක්ක ගනුදෙනු නැති ගැටත් එක්ක මිශ්‍ර නැති ගැට සම්බන්ධව ක්‍රියාත්මක වීමක් නැති උදව්පකාර කරන්නේ නැති ගන්ත විප්‍රයුත් ධර්ම කියලා තමයි අනිත් ටික අපි තේරුම් ගන්න. එතකොට කිව්වා ගන්ත ධර්ම කියන්නේ මොකද්ද? නෝගන්ත ධර්ම කියන්නේ මොකද්ද? ගැට ගැහි යන ගන්තනීය ධර්ම මොකද්ද? අගන්තනීය ධර්ම මොකද්ද? අනිත් එක තමයි ග්‍රන්ථ ධර්මත් එක්ක වැඩ කරන එකට සම්බන්ධ වෙන ධර්ම මොනවද? එහෙම නොවෙන්නේ මොනවද කියලා ওই විදිහට කිව්වා. තවත් එකක් කියලා මම මේ අද පොඩි අවස්ථාවක් ගන්නවා මේ පින්වතුන්ට අනිත් එක තමයි මේ තව විදිහකට කියන මෙන්න මේම අපි කියනවනේ ඔය ගැට ගැහීමේ ගතිය තිබෙන ගැටවට්ටන ගතිය තිබෙන ගන්ත ධර්ම තනියින් නෑ කියලා. සමහර වෙලාවට තිබෙනවා මේවා ගැටයක් උඩින් ගැටයක් ගහින්න වගේ එකක් වෙනවා. එහෙම එකක් තියෙනවා. නිකන් ගැටයක් උඩින් ගැටයක් ගන්නවා වගේ එකක් තියෙනවා. මේ ඕකට මේ උදාහරණයක් ගත්තොත් මෙන්න මෙහෙම එකක් තියෙනවා. පොඩි ළමයි දකිනවා මේ ওই වැඩිහිටියෝ හයියෙන් හයියෙන් කතා කරනවා. හයියෙන් හයියෙන් කතා කරන වැඩිහිටියෝ. චර දාලා අඩිහප්පලා වැඩිහිටියෝ කතා කරනවා. ඉතින් ඇත්තටම මේ වැඩිහිටිය ඒව කතා කරන්නේ තරහා ගිහිල්ලා. එයාට තරහා ගිහිල්ලා. ඒ තරහ තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේක බලාගෙන ඉන්න මේ පොල් ළමයිට හිතෙනවා මාත් ඒ වගේ වෙන්න ඕන කියලා. ඊට පස්සේ එයා තේරෙන මට්ටමින් තරහක් හදාගෙන තරහක් ආරෝපණය කරගෙන ඊට පස්සේ එයාත් මොකද කරන්නේ? අර වැඩිහිටියා වගේම අඩි හප්පලා ඊට පස්සේ තරහයෙන් අයියෙන් කතා කරන ගතිය තියෙනවා. දැන් බලන්න මේක ගත්තයින් පස්සේ මේ පුංචි එක්කෙනා ලෝභ කරේ මොකටද? අර ද්වේෂයකටනේ. ආන්න ඒ වගේ. අ තියෙනවා ලෝභය ලෝභයටත් ආසා කරනවා. ලෝභය දේශයටත් ආසා කරනවා. ලෝභය දෘෂ්ටියටත් ආසා කරනවා. ඔක සතිපට්ඨානෙත් තියෙනවා. සමහර වෙලාවට දේශය ලෝභයට දේශ කරනවා. ඒ තමයි මේ අපි හිතමු මෙහෙම ඒක තමන්ගේ තුලින්ට වඩා බාහිරින් දැම්මොත් තේරෙනවා. මිනිස්සෙක් මේ වෙසක් කාලයට යනවා මේ දන්සලක් දෙන්න ආධාරෙක් කාසු කරන්න යනවා. ඉතින් එක එක්කිනා ඔය ගම්මාන වලින් කඩසාප්පු වලින් අපි අහලා තියෙන හැටියට පොතක් අරගෙන ගිහිල්ලා ඔය මේ රුපියල් 500 1000 මාරු ඔය එක්කාසු කරගෙන එක්කාසු කරගෙන යනවා. එහෙම යනකොට මේ යන හොඳට ලස්සනට ඇඳගෙන පැඳගෙන ඉන්න මුදලාලි කෙනෙක් ඉන්න කඩේකට. ඉතින් හොඳට සරුවට තියෙනවා කඩේ. ඉතින් ඒකට ගිහිල්ලා ඉතින් කියනවා මෙහෙමයි මුදලාලි. අපි මේ වෙසක් කාලේ දන්සලක් දෙන්න දැන් ලැහැත්ති කරගෙන යනවා. මේ ඉන්නා වූ පළාතේ මේ අයත් අපිට උදව් කරකලා තියෙනවා. ඒක නිසා මේ ආවේ මේ මහා මුදලාලිගෙමුත් උදව්වක් ඒ සඳහා ආධාරයක් ගන්න කියලා. ඉතින් ඕක ඇහුවන් පස්සේ මේ මිනිස්සයා මොකද කරන්නේ? මෙයාගේ ලෝභය සැරයි. මේ ලෝභය සැරෙහිඳ මේ මෙයා මේගොල්ලන්ටත් දැනලා මම හැමදාම දාන දෙනවා ඒ වගේම බල්ලන්ට කපුටන්ටත් දාන දෙනවා ආයෙ වෙසක් කාලේ ඕක ආයෙ මහා ලොකුවට කරන්න දෙයක් නැහැ ඒකෙන් දා කියලා දැන් මේ මෙයා එක්කෝ නොදීන එහෙම නැත්නම් සාමාන්‍යයෙන් රුපියල් 5ක් විතර දෙනවා ලියා ගන්න කියලා. ඉතින් දැන් මේ මනුස්සයා ලෝභයි. මේ ලෝභය ක්‍රියාත්මක වෙච්ච තැන. දැන් මේගොල්ලෝ මේක අරගෙන හරි විසික් කරලා හරි බැන යනවා. දැන් මේ අය යනකොට අර මනුස්සයාට බනිනවා කඩකාරයාට. ලෝභයා කුණා, මසුරා ඉතින් ඔය ඔක්කොම ටික වයින්. ඉතින් මෙයා මේගොල්ලන්ට තරහ යනවා. මොකටද අපි ගියේ අපරාධ මේ ලෝභයාගේ ගෙදරට ගියේ කඩේට ගියයි කියලා බයින. මේ द्वේෂයක් වැඩ කරන්නේ. මේ द्वේෂය द्वේෂ කරන්නේ මොකටද? අර ලෝභයටයි. අර මිනිස්යාගේ ලෝභයටයි. ඒක නිසා ලෝභය ගන්තනීයයි, द्वේෂය ගන්තයි. අර ළමයාගේ ළමයාගේ අර අනුකරණයේ ලෝභය දේශයට එය වැඩිහිටියාගේ द्वේෂය ගන්තනීය ධර්මයක් වෙනවා දරුවගේ ලෝභ කිරීම ගන්තයක් වෙනවා මෙතනදී කඩකාරයාගේ ලෝභය ගන්තනීය වෙනවා ඒගොල්ලෝ द्वේෂ කරන්නේ මෙයාගේ ලෝභයටනේ ආන්න ඒක නිසා කියනවා ওই වගේ වැඩක් සිද්ධ වෙනවා ගන්තයක් වෙනවා වගේම ගන්තනීය ධර්මයක් වෙනවා ගන්ථාචේව ධම්මා ගන්තනීයාච මේ තමන් ගැට ගැහෙන ධර්මයක් වෙලා අර අනිත් ගැට හදන ධර්මයකටම අරමුණු වෙනවා. ආන්න ඒ වගේ ධර්ම තිබෙනවා. ඒ වගේ තිබෙන්නා වූ ධර්ම අර ග්‍රන්ථ ධර්ම තුන ඇරුණයින් පස්සේ සිත් 81 කුත් ධර්ම 49 කුත් චෛතසික රූප 28ත් මේකට හම්බෙන්නේ හැබැයි කවදාකවත්ම ඔය ගැට ගැහිම ලෝකෝත්තර ධර්ම වලට සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මම මේ වෙලාවේ මේ මෙන්න මේ ටික මට හිතුණා කියන්න ඕන කියලා මේ පින්වුතුන්ට මේ ගැට ධර්ම, ගන්ත ධර්ම තුන පිළිබඳව ගිය වතාවේදී මන්ට අහපු ප්‍රශ්න නිසාවෙන් යම් යම් අපේ පින්වතුන්ට ඒවා නොවැටහි ගිය ආකාරයක් මතුවෙච්ච නිසා මට හිතුණා මේ පින්වතුන්ට මේ ටික ප්‍රකාශ කරන්න ඕනේ කියලා. මේ ගාන්ත ධර්ම කියලා කියන්නේ ලෝභය, ద్వේෂය, ditthිය ඒ ගැට ගන්න ශක්තිය හදන ගුණේ තිබුණාට මේවා සත්‍ය ගතියෙන් සම්පූර්ණ නිදහස්. පුජ්‍යල ගතියෙන් සම්පූර්ණ නිදහස්. සත්ත්ව, පුජ්‍යල, ආත්ම මේ වගේ සම්පූර්ණ නිදහස් වෙච්ච ඒවන් නැති. ඉතින් මේවා ඔහි පහළ වෙනවා. ඔහි පහළ වෙනවා. ඉතින් ඒවා හේතුඵල ධර්ම රාමුවේ සප්පච්චේ ධර්ම සංකත ධර්ම වෙනවා. ඉතින් මේවා මේ ටික තමයි අපි ඔය අපේ කියාගෙන මගේ කියාගෙන ලෝකයේ කියාගෙන ඒ වගේ මේවට යන් යන් අගයන් දීලා මේවට වටිනාකම් දීලා මේවා රකින්න ගිහිල්ලා මේ ඔක්කොම සංසාරේ හදාගන්නේ මෙන්න මේ ධර්ම රාශිය නිසා ධර්ම සමූහය නිසා. ඒ නිසා ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඇත්ත ඇති හැටියට දකින්න. ඒ නිසා මේ වගේ තියෙන ඇත්ත තමයි ඔය. ඔය ද්වේෂයේ තියෙන ඇත්ත ගතිය තමයි ඔය. ලෝභී දිට්ඨිය ඇත්ත ගතිය තමයි ඒ. ඒ නිසා කවදාකවත් මේ ඇත්ත දැක්කයින් පස්සේ අපි ඒව පතන්නේ නැහැනේ. හැබැයි හොඳටම තේරෙන්න ඕනේ. හොඳටම තේරුණොත් හොඳටම වැටුණොත් තමයි මේවා එපා කියලා අහකට දාන්නේ. නැත්තම් ආයෙත් එක වෙලාවක් ගිහිල්ලා අර හොඳ නෑ කියලා හිතපු දේ හොඳ නෑ කියලා තීරණය කරපු දේ ආයෙත් පස්සේ පුරුද්දට ආ කමක් නැහැ හොඳයි කියලා මතුවෙන ගතියක් තියෙනවා. අද මේ වෙලාවේදී මම මේ පින්වුතුන්ට උන් ඔය කරුණු තුන තමයි කිව්වේ. <clears throat> එක්තරා මට්ටමකට මේවා අතිශය ගැඹුරුයි. නමුත් මේකේ තවත් මොන හරි අඩුපාඩු එහෙම එහෙම නැත්නම් නොවැටෙන තැන් තියෙනවා නම් ඒවත් අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ ධර්ම බලන්න මේ වගේ තිබෙන ලක්ෂණ මෙනෙහි කරන්ඩ මේ වගේ තිබෙන්නා වූ කෘත්‍ය ගුණේ මෙනෙහි කරන්ඩ මේ වගේ තිබෙන ආසන්න කාරණේ වැටේන ස්වභාවයෙන් මෙනෙහි කරන්ඩ මේවට නොඇලෙන්න මේවට නොබැඳෙන්න මේවා නොපතන්ඩ ඒ වාගේම මේ වගේ ඇලීමෙන් බැඳීමෙන් අයින් වෙලා දෘෂ්ටියෙන් අයින් වෙලා සෑම දිනාටම හිත පරිපූර්ණ පිරිසිදු ධර්මයේ දකින ධර්මයේ තේරුම් ගන්න ධර්මයේ වැටහෙන. මේ වාගේ තිබෙන මේ ධර්මවල එකාකාරී ස්වභාවයක් නැති වෙනස් වී යන්නා වූ අනිත්‍ය ලක්ෂණයක් තේරුම් අරගෙන හැම දිනාටම හිත පිරිසුදු කරගෙන මේ වගේ යථා ස්වභාවය දැනගෙන හිත නිදහස් කරගෙන පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව පරම සූක්ෂම වූ නිර්වාණ ධාතුව සංස්කාර නැති නිර්වාණ ධාතුව ලෝභයේ මිශ්‍ර නැති නිර්වාණ ධාතුව ද්වේෂයේ මිශ්‍ර නැති නිර්වාණ ධාතුව දෘෂ්ටි මිශ්‍ර නැති පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව සෝසේම අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අවසර සතරයි සායනංශ එතෙන්දී අර කියවපු ග්‍රන්ථ සම්ප්‍රයුක්ත ධර්මවල සායනංශ සිත් 10 තේරුණා අකුසල් චෛතසික චෛතසික වශයෙන් ගන්නකොට එතන ගන්න අකුසල් චෛතසික 27න් දෝභ දේශ දෘෂ්ටි තුනම අයින් කරලා 24ක් කියලාද ගන්න ඕන සාහනන්ත ඒක පොඩ්ඩක් තේරුම් කරලා ගන්න ගොඩක් තියෙනවා අවතරයි එතන ගන්නේ චෛතසික ධර්ම වශයෙන් ගත්තොත් එහෙම එකක් අයින් කළ ගත්තොත් එහෙම අපි ගන්නේ චෛතසික ධර්ම ක්‍රියාත්මක වෙන්නා එකත් එක්ක ගත්තොත් එහෙම 25ට ගන්නවා තුනම අයින් කරොත් එහෙම 24ට ගන්නවා අවසරයි සන්නස ක්‍රියාත්මක වෙන ධර්ම කියලා කිව්වේ ක්‍රියාත්මක වෙන ධර්ම කියලා කියන්නේ දැන් අපි හිතමු දැන් ලෝභයයි ද්වේෂයයි ditthiyයි ගත්තයින් පස්සේ ඒ අකුසල අකුසල සිත් අකුසල චෛතසික 27න් තුනක් අයින් කරයින් පස්සේ 24ක් වෙනවා ඊට පස්සේ ඒ 24 උනාම එකක් තියෙනවනේ මේ ක්‍රියාත්මක වෙනවනේ දැන් අපි දෘෂ්ටිය ඒ දෘෂ්ටිය ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් ද්වේෂය ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් මෝහය ක්‍රියාත්මක වෙනවා. නෑ නෑ මේ ලෝභය ක්‍රියාත්මක වෙනවා, ද්වේෂය ක්‍රියාත්මක වෙනවා, දෘෂ්ටිය ක්‍රියාත්මක වෙනවා. ආන්න ඒ එකක් ගත්ත එක අයින් කරන් පස්සේ 25 පහක් වෙනවා. අනිත් එහෙම නැත්නම් 20 ගන්න හතරයි. එහෙමයි සාන්තේ තේරෙනවා හොඳට. අවසරයි හාමුදුරනේ අද මේ කරපු විස්තරය ඊටාම අගනා විස්තරයක් ඒකෙන් අපිට කටපාඩම් කරන්න නැතුව වුණත් මනවින් කරුණු වටහා ගන්න අවබෝධ කරගන්න තේරුම් ගන්න ලොකු හයියක් හම්බුණා ඒකින්ද ඔබ වහන්සේට බොහොම පිං කියලා කියන්න කියන්න කැමතියි හාමුදුරනේ හොඳයි මහත්තයා තෙරුවන් සරණයි අපි ඔව් ඊළඟ අවස්ථාවේදීත් අපි එහෙමනම් කරුණ ටිකක් අපි ඉස්සරහට ගම්මු. එතකොට මේ අර ගොඩක් මේවා ඉතින් අර ගොඩාක් ගැඹීර ධර්ම නිසා ඒක මිටියට තිබ්බෙන් පස්සේ සමහර වෙලාවට කෙනෙකුට මේ ඕක සලකා ගන්නට අමාරු අපහසු ගතියක් තියෙන. ඒක ඕක සාමාන්‍ය ස්වභාවය. ඒක ඒක තමයි. ඉතින් අපි මේ මේ ධර්ම ඇත්ත වශයෙන්ම මේ එක හා සමාන වචන තියෙන හින්දා තමයි ওই සමහරලාට සමහර අවස්ථාවලදී පටලැවිලි ආදී ස්වභාවයන් ඇති වෙන්නේ ඒ වගේමුත් අපේ හිත මුදවාගෙන ඉතින් අපි මේ ඉස්සරහදී ඊළඟ ධර්ම කොටස් අපි කතා කරමු පාඩමක් හැටියට ඉවර කරනවාට වඩා මේ අපිට අරමුණු වෙන්න ඕන වෙන්නේ අපේ පරමාර්ථය වෙන්න ඕනන්නේ වචන කීපේ හරි කියන ටික අපේ හිතට ග්‍රහණය වෙන ධර්ම අවබෝධයක් ඇටියට ග්‍රහණය වීම තමයි අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ නිසා ඉතින් අපි ඊළඟ අවස්ථාවේදී අපේ අදාළ කරුණු ටික අපි අරගෙන නැවත සාකච්ඡා කරමු. එතකොට මේ මේ වගේ 아무තු ගති ස්වභාවයන් තියෙන්නේ. ඒ නිසා අපි එහෙනම් අද දවසට තව ඉතින් විනාඩි කිහිපයක් නේ තියෙන්නේ. ඒ නිසා අද දවසේ මොන හරි ප්‍රශ්න නැත්නම් අපි සාකච්ඡාව නිමා කරමු. යම් කිසි කෙනෙකුට මේ ඔය අහගෙන ඉන්න කෙනෙකුට මේ මොන හරි ප්‍රශ්නෙම තියෙනවා නම් විනාඩියක් විතර දෙන්න පුළුවන් ඒ ලියලා දාන්න එතකොට මේ ඒක තේරුම් ගන්නත් පුළුවන්. මේ ඒකටත් අවස්ථාවක් තියෙමු. ඉතින් අපි මේ ධර්මයේ තින් ඒ විදිහට වටහා ගන්නට අපි කොච්චර මුලාවක කොච්චර මේ සංසාරේ ඉරිල්ලක් ඉරිලා තියෙනවද කියන එක අපිට තේරෙනවා මේ ධර්මවල තිබෙනා වූ මේ ගති ස්වභාවයන් මෙනෙහි කරගෙන යනකොට දැන් ප්‍රශ්න එහෙම තියෙන අහන්න වෙන තියෙනවද මොනවාරි? නැත්තම් අපි අවසන් කරමු. පෙරවන් සරණ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහන්නම් අර ලෝභ සහගත ඒ ග්‍රන්ථ ක්‍රියාත්මක වෙනකොට කිව්වනේ මේ යටින් ක්‍රියාත්මක වෙන ගතිය තමයි මේ වේදනාවට ඇති කැමැත්ත. එතකොට මෝහ මේ දෘෂ්ටිසහගත වෙලාවේදී තමයි මේ ඒ අරමුණ ගැන නොදැන නොදැන නොදැන ගතිය. එතකොට ද්වේෂසහගත ක්‍රාන්ත ක්‍රියාත්මක වෙන විට මොකක්ද යකින් ක්‍රියාත්මක වෙන ගතිය? ආසන්න හේතුව වගේ එක මොකක්ද කියලා විස්තර කරලා දෙනවා නම් සල්මාන් පොඩ්ඩක්. ආ ඒක මෙහෙමයි තිබෙන්නේ. ඒක දෙවිදියකට කියන්න පුළුවන්. එකක් තමයි ද්වේෂයට කිට්ටු ද්වේෂයට කිට්ටුම ගතිය තමයි මේ ආරම්මණයේ මේ ඒකට කියනවා ආ ආරම්මණය ආඝාත ලක්ෂණය කියලා. එහෙම නැත්නම් ආඝාත ලක්ෂණය නෙවෙයි. තරහ යන්න හේතු වෙච්ච ආරම්මණය තමයි කිට්ටුකාරණේ. තරහ යන්න හේතු වෙච්ච ඔක මෙහෙම තේරුම් ගන්න. මොහොම කිව්වට වඩා ඔක මෙහෙම තේරුම් ගත්තන් පස්සේ තමයි තියෙන්නේ. දැන් ඔන්න ඉස්කෝලේ යන කාලේ අපිට සිද්ධ වෙනවා මේ ඒ එක එක ඉතින් පොඩි පොඩි ඉතින් ඔය ඉස්කෝලේ ළමයි අතර ඉතින් ඒ කලබගෑනේ සිද්ධ වෙන රණ්ඩු වෙනවා කොණ්ඩෙන් අදිනවා ගහනවා ඉතින් ඔහොම දේවල් තියෙනවනේ. අපි හිතමු මෙහෙම දෙන්නේ ගහගත්තා. ඉතින් ඊට පස්සේ තරහා ගියා. තරහා ගිහිල්ලා දැන් ඉතින් ඔන්න ගහගෙන බැනගෙන දැන් ඉතින් කොහොම හරි ප්‍රින්සිපල්ටත් මේ කේස් එක ගියා. ගිහිල්ලා දැන් ඔන්න ඒගොල්ලෝ දඬුවම් විඳලා දෙන්නම ගුටි ගහලා හරි බැනලා හරි අවවාද කරලා හරි දැන් සමතේකටපත් වුණා. හැබැයි කොච්චර ඒ ගුරුතුමා ප්‍රින්සිපල් අවවාද කරලා ඒක සමතේකට පත් කළාත් එයා ඒ ගුරුවරයාට බෑ මේක මේ ඒ ළමයි දෙන්නගෙම හිතින් අතුගාලා දාන්න බෑ ඒක. ඒ සිද්ධ වෙච්ච සිදුවීමම හිතේ කාව දෙනවා. ඉතින් ඊට පස්සේ නමුත් ඒ ගුරුවරයාට පුළුවන් දේ කරා. දැන් මේ දැන් ওই සිද්ධිය වෙලා අවසන් ඊට පස්සේ ඉතින් ඉස්කෝලේ ගියා අවුරුදු ඉතින් ගාන ගිහලා ඊට පස්සේ ඉතින් කැම්පස් කියලා ඔහොම ඉතින් දෙපැත්තට යනවා. ඔහොම ගිහිල්ලා මේ දැන් වරින් වර වෙන්නේ මොකද්ද අර ඒ රණ්ඩුවට මූණ දීපු එක්කෙනාව අරමුණු වෙනවා. ඒ රණ්ඩුවට මූණ දීපු එහෙම නැත්නම් සම්බන්ධ වෙච්ච එක්කෙනාම අරමුණ වෙනවා කියලා හිතට හිතෙනවා. ඒ හිතට හිතීම එහෙම නැත්නම් එයා කියපු වචනය දැන් නැහැ. ඒ වචනේ දැන් නැහැ. නමුත් ඒක අරමුණු කරනවා අතීත වශයෙන්. ඒ සිද්ධිය හිතනවා. සිද්ධිය හිතනවා හිතට ටස් කරලා මතුවලා එනවා. ඒ මතුවලා එනකොටම ඒ මතුවලා ඒම ඒක හිතීම ඒක අරමුණු වීම තමයි මේ द्वේෂයට නැගිටින්න द्वේෂයට මතුවෙන්න द्वේෂයට ඇහැරෙන්න තියෙන එකම මේ කීටුවන්තකම අනිත් එක තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියනවා ඒක ගැන සිහියෙන් මෙනෙහි කරන්නේත් නැහැ අර අරමුණ ලං වෙනකොට ඔන්න මේක හීට් වෙන්න පටන් ගන්නවා. අපි හිතමු ඕකත් කොහොමදලා නැති වෙලා ගියයි කියලා. දැන් ඉතින් අවුරුදු අ 20ක් විතර ගියා. ඉතින් අරකට එයාට අමතක වෙලා ගියා. ඊට පස්සේ වරින් වර ඊට පස්සේ තරහ වෙන්න ගිය තරහ කාරණේ මතක් වෙනවා. ඊට පස්සේ ඕකත් ඉතින් අනිත් වැඩ කාර්යකාරීත් එක්ක අමතක වෙලා ගියා. ඉතින් ඔහොම ඉතින් අර මනුස්සයා කොහේද ඉන්නවා කියලා දන්නේ නැහැ. ඉතින් ඔහොම ආමතකයේද කියලා අවුරුදු 25කට විතර පස්සේ ගමේ යනකොට මෙන්න අර සිද්ධිය වෙච්ච එක්කෙනා බෑග් මල්ලකුත් තරම් මේ යනවා. නිකන් ඇහැ ගහනවා. ඇහැ ගැහිච්ච ගමන් මොකද වෙන්නේ? අන්න අර යට ගියා වූ ඒ සිද්ධිය මතුවලා එනවා. එතකොට මොකද්ද මේ කරන්නේ? ද්වේෂ ද්වේෂ සාගත එහෙම නැත්නම් ඒකට කියනවා ආඝාත වත්තුව කියලා කියන්නේ. ඔක සූත්‍ර දේශනාවේ කියන්නේ ආඝාත වත්තු. ආඝාත වත්තු කියලා කියන්නේ මේ මේ තරහව පැලවෙන්න තරහව හටගන්න තරහව මතුවෙන්න ළඟම කිට්ටුවන්ත අරමුණ. ඒකෙදි සලකන්නේ ඕකයි. දැන් මේ ආඝාත වස්තුව ගැන හිතනකොට හිතනකොට අයෝනිසෝ මානසිකාරයේ දානකොට ලං වෙලා දානකොට ඒ ආසන්න කාරණා නිසා තමයි ඔක මතුවෙන්නේ. ඒක නිසා ඒකට සලකන්නේ ඔන්න ඔය විදිහටයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඒතර ඒකත් නිකන් පස්සෙම ස්පර්ශයම් වගේ නේද ස්වාමීන් වහන්සේ? පස්සේ හැම එකටම තියෙනවා පස්සේ හැම එකටම තියෙනවා ස්පර්ශයේ කිට්ටු වෙන එකට. ස්පර්ශයේ ළඟම ස්පර්ශයේ ළඟම එක්කිනා ස්පර්ශය ළඟම එක්කිනා වෙන්නේ මේ වෙන එකට. මේකට එක එක ධර්මවල හැටියට වෙනස් වෙන හැබැයි ස්පර්ශයේ ළඟම එක්කිනා වෙන්නේ වේදනාවටයි. වේදනාව කිට්ටුවන්තය වෙන්නේ තණ්හාවටයි. දේශයට කිට්ටුවන්තය වෙන්නේ ආඝාත වස්තුවයි. අවසරයි හම්දුරනේ මාණය මෙතනට හේතුවක් වෙනව නේද හම්දුරනේ? මාන්නේ හේත් මාන්නයත් එක හේතුවක් වෙනවා. හැබැයි මාන්න හිත ඒක වෙන එකම එකම හිතේ මාන්නයේ හිතේ මේ වැඩ කරන්නේ නැහැ ද්වේෂය නමුත් මාන්නෙන් Taman හිතාගෙන හිටපු දෙයට ඩැමේජ් එකක් වීම නිසා පටිගේනවා. ඒ කියන්නේ අපි හිතමු මම යම්කිසි මේ මම යම්කිසි මාන්නයකින් යම්කිසි தත්වයක් හිතාගෙන ඉනවා මම යම්කිසි ප්‍රතිරූපයක් ඒක මම මවාගෙන ඉනවා මම ඕක දකිනවා මේ සමාජෙත් සමාජෙත් තියෙන මිනිස්සු ඇති දෙයක්ුත් නෑ නිකම් මහා කබල් හිතවිලි හිතාගෙන මහා නිකම් මහා පරුල් වෙච්ච එලවටක් නැති මෙලවටක් නැති යන් යන් තත්ත්ව හිතාගෙන මේ මහා අමුතුම මේ ඉමේජ් හදාගෙන ඒවත් එක්ක යන යන ගමනෙන් තේරෙනවා මේ මිනිස්සයා නෙමෙයි යන්නේ අරයාගේ ඔළුවේ තියෙන ඉමේජ් එකයි මේ පංචස්කන්ධය තල්ලු කරගෙන යන්නේ කියලා ඒ බලාගෙන ඉන්නකොට උන්ට තේරෙනවා. දැන් කොහේ හරි තැනකට ගිහලා වාඩුණාන් පස්සේ තින්න තාලෙන් තේරෙනවා මේ මිනිසයා නෙවෙයි මේ එයාගේ ඉන්නේ ඉමේජ් එකයි මේ හතර කොනේ දාගෙන මේ කකුල තියාගෙන ඉන්නේ කියලා පේනවා. ඉතින් එයා එයා මේ මාන්නෙන් හදාගත්තේ ඉමේජ් එකට රටාවට ඒ ඒකේ තියෙන අර කුණු ගන්ධස්සාරෙට හරි කැමතියි එයා. ඒකට එයා එයා ඒකට හරි ආසයි. කවුරු හරි ගිහිල්ලා ඔකට කොහෙන් හරි එහෙම මේ වචනයක් දාලා පොළොත්තුමක් කරපු ගමන්ම එයා කැමති නෑ මේ මේ මාන්නයට එයාගේ මාන්නයෙන් දාගෙන ඉන්න ඉමේජ් එකට නිකන් එහෙම මේ තුවාල කරනවට කැමති නෑ. ඒ වෙලාවට එනවා ඒ වෙලාවට එනවා දේශේ. ඒකත් ඇවිල්ලා මේ මාන්නය එකම තැන නෙවෙයි මාන්නේ නිසා වෙනවා. හොඳයි. එහෙනම් අපි මේ වෙලාවේ ඔක්කොත් නැත්තම් අපි අවසන් කරමු. හොඳයි. සෑම දිනාටම එහෙනම් සනසිල්ලක් වේවා. අදත් අපි මේ කාලේ අරගෙන බුදුරජාණන් වහන්සේගේ නිකලෙස් సంతාණයෙන් කිසිම ඇලීමක් නැතුව පක්ෂපාති වීමක් නැතුව ධර්මයේ ධර්මයේ හැටියට බැලීමේ උතුම් ගුණයෙන් උතුම් පිරිපුන් ශක්තියෙන් බැලූ දැකපු අවබෝධ කරගත්තා වූ ඒ වගේම ධර්මය ධර්මයේ හැටියට අවබෝධ කරගත්ත ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම වෙන් කර ගැනීමේ නුවණින් වෙන් කරගත්ත ධර්මයන්ගේ ක්‍රියාකාරී ස්වභාවයෙන් ඒ විදිහටම ක්‍රියාකාරී ස්වභාවය හඳුනා ගැනීමෙන් නුවණින් ස්පර්ශ කරලා දේශනා කරපු ඒ ධර්ම හඳුනාගෙන කිසිම විදිහක අගයක් ඒවට දෙන්නේ නැතුව ඒ පරාසයෙන්ම මිදි අසංකත ධාතුව නම් වූ නිර්වාණ ධාතුවට වැඩම කළා වූ බුදුරජාන් වහන්සේ දෙසූ ධර්මයේ කොටාසයක් තමයි අපි මේ බොහෝම බොහෝම පොඩ්ඩක් අපේ චින්තන පරාසය මත අපි සාකච්ඡා කරේ කියලා දුන්නේ. ඉතින් මේ පින්වත් හැම දිනාටම මේ ධර්මයේ මේ විදිහට හිතන්ට මෙනෙහි කරන්ට අවස්ථාව තව සැලසේවා. මේ ධර්මයේ හිතී හිතාගෙන අහගෙන යන කාලයේ තුල මේවට ලෝභ කරන්නේ නැති සිත් පහළ වුණා, ද්වේෂ කරන්නේ නැති සිත් පහළ වුණා, මෝහ කරන්නේ නැතිසෙක් පහළ වුණා අලෝභී අද්වේෂී අමෝහි මේ කුසල මූල ධර්ම තුන මුල් කරගත්ත මේ සෝමනස්ස සහගත හෝ උපේක්ෂා සහගත ඥාන සම්පයුත්ත අසංකාරික හෝ සසංකාරික සිත් පෙලක් පහළ වුණා. මේ සිත් පෙලට අහු වුණේ මේ ගොදුරු වුණේ මේ අපේ ධම් කතාව සහ ධර්මයේ බුදුරජාන් වහන්සේ වෙන් කරලා දීපු මේ ධර්ම මණ්ඩලය. මේ කුසල මූල ටික අපි යන ඒ නිවන් පැත්තට ගමන් කරන ලෝකෝත්තර මාර්ග සිත් හරහා නිර්වාණයට පිවිසෙන්න යන මේ චින්තන මානසිකාර ක්‍රියා වලියේ මූලික පියවර එහෙම නැත්නම් పూర్ව ගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ. පෙරටු ගාමී ප්‍රතිපදාව. ඒකක් තමයි මේ සිද්ධ කරන්නේ. ඒ නිසා මේ පින්වත් හැම දෙනාගේම සිත්වල ඒ පූර්වගාමී ප්‍රතිපදා මානසිකාර සිත් පහළ වුණා ධර්මයේ ඇසීමෙන් හිතීමෙන් මේ කුසලය කුසල සිත් හරි ප්‍රබලයි හරි ශක්තිමත් හේතුව පුද්ගල හිතවිලි නැති සත්‍යගති හිතන් නැති නොමුලාව මෙනෙහි කරන ආර්ය ධර්මයකට කිට්ටුවන්තව ආර්ය ධර්ම හොයාගෙන යන නිසා. ඒ නිසා මේ පින්වත් හැම දිනාටම අත්පත් වුණා වූ පිරිසුදු පුණ්‍ය ධර්මයන්ගේ කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ අසීමිත ගුණානුභාව බලයෙන් ධර්මයේ සැනසෙල්ල වේවා. ඒ වගේ මේ උතුම් කටයුත්ත පුරෝගාමීව සංවිධානය කරගෙන ලෝකයාගේ හිත්වලට ධර්මයේ පතුරවන්නා වූ ධර්මයේ බෙදා දෙන්නා වූ ධර්මයේ රූපණය කරන්නා වූ කල්යාණ මිත්‍ර ගුණ ඇති පින්වත් ලලිත් මහත්මයාටත් ඒ වගේම පින්වත් ඒ පෞලිය සෑම දිනාටමත් අපේ මේ පින්වත් ධර්මයේ අහන සාකච්ඡා කරන ප්‍රශ්න අහන විපරම් කරන ධර්මයේ හොයාගෙන මේ පින්වත් සෑම දිනාටමත් මෙලෝ වශයෙන් මේ ධර්මයේ අවබෝධ කර ගැනීමට උපකාරක ධර්මයක් හැටියට නිරෝගී භාවය සැලසේවා. ඒ වගේ මේ ධර්මයේ මෙනෙහි කරගෙන ඉස්සරහට පවත්වාගෙන මේ ධර්මයේ අවබෝධ කරගන්න උපකාර වශයෙන් දීර්ඝායසය සම්පත් ලැබේවා. ඒ වගේම කායික සැනසෙල්ලත් මානසික සැනසෙල්ලත් උදාපත් වේවා. සෑම දිනාගේම හිත්වලට කෙලෙස් ඇතුල් නොවි පවත්වාගෙන යෑමේ ශක්තියක් ලැබේවා සෑම දිනාගේම හිතවලට මේ සියුම් වූ ධර්ම මතුමතු කරගෙන මෙනෙහි කිරීමේ ශක්තියක් ලැබේවා ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ පිරිසුදු ශ්‍රද්ධා ගුණයක් ලැබේවා ශ්‍රද්ධා ගුණය ක්‍රියාත්මක කිරීමට මානසික වීරිය ගුණය ඇති වේවා ඒ ධර්මතා දෙක මනාකොට යෙදීම සඳහා අරමුණේ නොවෙනස්ව පවතිනා වූ සිහිය පිහිට වේවා. ඒ වගේම අරමුණු මෙනෙහි කිරීමට අවශ්‍ය ප්‍රඥාවත් සමාධි ගුණයත් වැඩේවා. සුවසේ පාරමී පුරාගෙන හොඳට ධර්මය අවබෝධ කරගෙන ඒ ආර්යයන් වහන්සේලා අනා අතීතේ ලෝතුරා බුදුරජාණන් වහන්සේලා අතීතේ පසේ බුදුරජාණන් වහන්සේලා අතීතේ පහළ වූ දසදහස් ගණන් ලක්ෂ කෝටි ගණන් අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා ස්පර්ශ කළා වූ නිකලෙස් වූ පිරිසිදු නිර්වාණ ධාතුව සෑම දිනාටම අවබෝධ වේවා ඒ නිර්වාණ ධාතුවෙන් සැනසීම සිද්ධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු දුර්ලභේන මයා සාරසාකාදිත්‍ය රාමං අත්ථාපටිපාටි සත්ථීලදය සත්තරාව සම්බදං අත්ථාත් සාදුරුවන් සරණයි සියලු දෙනාටම කල්යන් කියනසේ සරණයි එරුවන් සරණයි එරුවන් සරණයි